අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විනිපෙක් නගරේ මුල් කරගෙන මේ මධ්‍යස්ථානයේ අද මේ අවුරුද්දේ පවත්වන මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරේ එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දැන් කියන්න බලමු පළවෙනි පොදු කමඨහන් සුද්ධ කිරීම කියන්නේ ඉතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ට තියෙන භාවනා කරනකොට ඇති වෙන අත්දැකීම් නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ කිරීම එනතන් තමන්ගේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ අදාළ ප්‍රශ්න එහෙම නැත්නම් සුදුසු කියලා හිතන මාතෘකා ඒ ප්‍රශ්න මාර්ගය ඉදිරිපත් කරන්න පුළුවන්. මුටි ඒක සාකච්ඡා වෙන අතර වාරේ කාට හරි අවශ්‍ය නම් සභාවටත් ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රකාශන ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වාර්තාගත කිරීමේ ගුණාත්මය අතින් බලනකොට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා ලිඛිත ප්‍රශ්නයක් වාර්තාගත වෙලා දෙන උත්තරයත් වාර්තාගත වෙච්චාම මේ ශාලාවේ නැති මේ වාර්තාවල් වලට හුඟක් දෙන අය කියලා බොහොම කැමතියි. ඒ නිසා හුඟක් වෙලාවට ඒ අත්ෝ කැමති ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා ලිඛිත මේ ප්‍රශ්න උත්තරේ වාර්තාගත වෙනවා දකින්න. එහෙම නැතුව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන එකට අහන මනාවකට වාර්තාගත වෙන්නේ නැහැ කියලා චෝදනාවක් ඇහෙනවා පිටේ ඉඳලා මේ වාර්තාගත වෙච්ච වහනකට ඒ නිසා ඉල්ලීමක් කරලා දුනා මයික් එකක් හදලා තියන්නේ කියලා කාට හරි කතා කරන්න ඕන නම් මෙතන ඉන්න අයගෙත් හොඳට ඇහිම පිණිස මෙතන ඉන්නේ නැති පිටේ ඉඳලා අහන තවත් පිරිසකට අනුග්‍රහය පිණිස මේ මයික් එකට කතා කරන්න කියලා මම හිතන අපි මයික් එකක් සූදානම් කරගෙන තිනවා. ඉතින් මේ ක්‍රම දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික කිව්වට පස්සේ මම කැමතියි කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ගන්න මේ භවනා කමඨාන් සුද්ධ කීම කතා කරනවා නම් තමන් ඒ භවනා කරනකොට ඒ වෙනකන් තමන් කරපු මේ වැඩමුළුවේ ඒ වෙනකන් තමන් කරපු හොඳම භාවනා පරියන්ක විස්තර ටික හොඳම සක්මණේ විස්තර ටික එදින්දා වැඩවලදී හොඳටම සතිය පිහිටපු තැන විස්තර ටිකෙන් තමයි කියන එක නම් මට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. වැරදිච්ච වැරදිච්චව තේරුම් කියන්න පටන් අරගත්තොත් කොහොම ගලපන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට ප්‍රශ්න ලියන්නේ වැරදිච්ච එකක් මුල් කරගෙන පැටලිච්ච එකක් මුල් කරගෙන එතකොට ඒක විසඳන්නට ලෝකෙටම ගැලපෙන්න විසඳන්න තේරෙන්නේ මේ කතා කරන එක නා කොතනද ඉන්නේ? ඒ කෙනාට මේ ප්‍රශ්නේ කොහොමද බලපාන්නේ? ඒකට කොමක් කිරුවොත් හොඳයි කියලා අපේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් තමන් භාවනා කරනකොට තමන්ට වාඩි වෙලා ඉන්නකොට භාවනා කර්මස්ථානේ වැටෙන හැටි පරියන්කේ සක්මනේ ඉන්නකොට වැටෙන හැටි සායදිනදා වැඩ කරන හැටි හොඳම වෙච්ච වෙලාව. ඒ මේ මෑතකදී වෙච්ච මේ වැඩමුළු වෙච්ච හොඳම විස්තරය දෙනවනම් ආන ඒකට සාපේක්ෂව ඒ අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයට උත්තර හොයන්න පුළුවන්. ඉතින් ඒක මම මේ මතක් කිරීමක් කරන්නේ අපි ඒක සම්බන්ධයෙන් සකස් කරපු පත්‍රිකාවක් කියලා තිබුණා. අන්දරේ කට්ටියට ලැබිලා තියෙනවා කියලා. කමඨා සුද්ධ කිරීම සම්බන්ධව. නෑ මම කියන කමඨා සුද්ධ කිරීම පිළිබඳව වැඩමුළුවේ ඉන්න අයට දෙන්න පත්‍රිකාවක් හරි ගසලා තිබ්බා. ඒක රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට ඔක්කොටම වගේ ලැබෙන්න සැලැස්සුවා. ඒ report කරන්න හැටි අපිට පුළුවන් මම ඉදන්නේ ඔකම තමයි දැන් හදලා තියෙන පැකේජ් එකක් රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුට එයාට දීලා තියෙනවා එන්නේ ඉස්සලා ඔක්කොටම මේ කොලේ කියවලා තියන්න ලබා ගන්න ලැබෙන එක. ඕක තමයි තියෙන්නේ මේ කන්ටෙන්ට් එක. ඒ ඕක තමයි ඕකම තමයි. right ඒක තමයි මම මේ නැවත මතක් කිරීම කරන්නේ. දැන් ආයෙසරයක් ඕනනම් කාට හරි මේ කොපියක් ඊමේල් මාර්ගයෙන් ලබලා දෙන එක කරලා දෙන්න පුළුවන්. ලංකාවට ලියරියොත් මේ රාධිකාගේ නම දාලා මේ රාධිකාට එවන්න කියලා එතකොට ඒ වාවි ඊට පස්සේ ඕන කෙනෙකුට ඒක තියාගන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ධර්ම සාකච්ඡා මට්ටමේ නෙවෙයි. මාත්‍රිකා මට්ටමේ නෙවෙයි. තමගේ කමටහන සුද්ධ කරනවා නම් මෙන්න මේ සැකිල්ලට කටයුතු කරන්න. එතකොට මට හරස් ප්‍රශ්න අහන්න වෙන්නේ. එහෙම නැත්නම් මම කරන්නේ මට අවශ්‍ය තොරතුරු ආය නැත්නම් මම සභාවේදී ඉල්ලා හිටිනවා. මම අහන ප්‍රශ්න වලට හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා. එතකොට මට පුළුවන් මේ අහන ප්‍රශ්නට උත්තරේ හොයාගන්න. මොකද අත්දැකීම නැතුව මේ කවුද කතා කරන්නේ නැත්නම් මොනවද කොතනද ඉන්නේ කියලා දන්නේ නැතුව උත්තර දෙන එක කරන්න බෑ. ඒක අද මුත්‍රායි මම මතක් කරන්න යන්නේ දිගට මතක් කරන්න වෙන්නේ ඒක මතක් නොකරට පාඩුවක් වෙන්නේ නැහැ. ලිඛිත එක නෝට්ස් බෝඩ් එකේ දාලා තියෙනවනේ. ඒ අමතරව ඊ අවස මූලික කමඨාන උපදේශ ලැබලා දීලා තියෙනවා. ඒ වගේ මේ මධ්‍යස්ථාන සම්බන්ධව අවතුම් පැවතුම් ටික විස්තර කරලා දීලා තියෙනවා. අද උදේ අපි අටසිල් සමාදානය වුණා. එතන කරුණු තුනක සංග්‍රහයක් වෙලා තිනවා. කමඨාන් ලැබලා දීලා තිනවා. සීල් සපද සමාදන් කරලා තිනවා. වැඩමුළුව පවත්වන විවස්ථා ටික කියලා තියෙනවා. ඉතින් කාටර ඒකේ අඩුපාඩුවක් හෝ ඒකේ වෙහෙසක් තියෙනවා නම් ඒකත් මේ වෙලාවේ මතක් කරගන්න. එතකොට අපිට පුළුවන් පොදුවේ සාකච්ඡා කරලා ඒකේ ඒ කෙනාට තියෙන වෙහෙස නැති කරන්න නැත්නම් ඉදිරි සැලසුම් වලට ඒක පාවිච්චි කරන්න. එක එකනා කතා කරන්න යන්න එපා. අඩුම ගානේ ධර්ම සාකච්ඡාවකටවත් කවුරක් කතා කරන්න යන්න එපා. මේ අද තියෙන දකින්න තියෙන ඒ විවේකයේ හුදේකලා මේ නිසද්ද භාවයේ දිගටම පවත් ගන්නවා. එහෙම නැත්නම් මම කතා කරලා අහන්න කියන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවක් කරේ කියන්නේ. නෑ ධර්ම සාකච්ඡා කරන්නවක්වත් ඔය එක එක්කෙනෙක් එක්කෙනෙක් කතා කරන්න එපා. තම තමන්ගේ ඒ ආර්ය තුෂ්ණි භාවය රැක ගන්නේ මෙතෙන් ඉදිරිපත් කරන්න තියෙනවා නම් Tamanne මේ රකින්න සිල්පද තේරෙන්නේ නැත්තම් මේ දීලා තියෙන වැඩමුළුවේ ව්‍යවස්ථා Tamanට දරා ගන්න බැරි නම් ඒක අසාධාරණ නම් එනතම් මූලික කමටහන් දීලා තියෙන උපදේශ තේරෙන්නේ නැත්තම් විස්තර අවශ්‍ය නම් ඒව මේ වෙලාව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා ඉන්නවා. ඉතින් මේ මූලික මතක් කිරීම පස්සේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මෙතන තියෙන සමාල් ප්‍රශ්න කීපයක් අංකානෝ පිළිවෙලකට ලෑස්ති කරලා තියෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට දකුණු කකුලේ දන හිසින් ඉහළ කොටසේ සහ දන හිසින් පහළ කොටසේ වේදනාව දැනෙනවා. ඉන්පසු ක්‍රියා කරන්නේ කෙසේද? කියා කරුණාපූර්වකව පහදා දෙන්න. ඒකට ඒ වේදනාව දැරීම නිසා Taman ඇවිදිමින් ඉන්න බව. ඉඳගෙන මම ඉන්නේ. හිටගෙන මම ඉන්නේ. නිදාගෙන මම ඉන්නේ. මම ඇවිදින බව දැන ගැනීමට මේ වේදනාව බාධා වෙනවද කියලා නැත්නම් මේ වේදනාව තියෙද්දි තමන් ඇවිදින ඉරියව්වේ ඉන්නවද කියලා දැනගන්න පුළුවන්ද කියලා මම කැමතියි ඒ ප්‍රශ්න ලියපෙකනා කැමතිනම් තමන්ගේ අත්දැකීම සභාවට ඉදිරිපත් කරනවා දකින්න නැත්නම් වේදනාවක් ආවයි කියව එකෙන් මට මොකක්වත් හැඟීමක් එන්නේ නැහැ. මට දැනගන්න ඕනේ ඒක තියෙද්දිම සක්මන කරන්න පුළුවන්. මේක දරා ගන්න පුළුවන් වේදනාවක්ද කියන එක මේ අවශ්‍ය තොරතුරු. කැමැතිද පටන් ගන්නකොටම ප්‍රශ්න අයිකනාම මේ හරස් ප්‍රශ්නෙට උත්තර දෙන්න. එහෙම නැත්නම් මම කියනවා ආයසරයක් මේ ප්‍රශ්න ඉලියව දාන්න. මේ තියෙන වේදනාව නිසා Tamanට සක්මන කරගෙන යන්න බැරිද? මේ තියෙදි වේදනාව කරන්න පුළුවන් නම් වේදනාවක් තියෙනකොට සක්මන කොහොමද පේන්නේ? වම තියෙනකොට කොහොමද පේන්නේ? දකුණ තියෙනකොට පේන්නේ කොහොමද? වේදනාවක් නැති වෙලාවේ පේන්නේ කොහොමද කියන විස්තරය තියෙනවා නම් අපිට පුළුවන් මේ ඉතරහට දෙන්නේ පසර දෙන්නේ මොකද්ද තොරතුරු කියලා කියන්න. නැත්නම් මේ තියෙන වේදනාවක් කියව පමණින් මට සංසන්දනය කරගන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවනි ප්‍රශ්නයත් ඒ විදිහම වාගේ ඇවිදින භාවනාවට ඇවිදින භාවනාව සිදු කරන විට හිත එකඟ වන විට ශරීරයේ උරහිස් වලින් දෙපැත්තට පැද්දෙන බව පමණක් දැනේ. ශරීරයේ දෙපසට භ්‍රමණය වන්නාසේද දැනේ. මෙය නොවිය යුත්තක්ද? මේට පිළිතුරු දෙනමින් කරුණාපූර්වක ඉල්ලා සිටිමි. අර ඉස්සල් නගව ප්‍රශ්නේ මම වෙන විදිහකට නගනවා. ඒතකොට මම හිතන්නේ යාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ උරහිසේ තිතු වෙන බලාපොරොත්තු වුණා හෝ නොවුණා හෝ මේ කම්පැනි තමයි සක්මන් කරමින් ඉන්න බව දැනගන්න බාධාවත්ද? එහෙම නැත්නම් මේක තියෙද්දි තමන් ඒ කරගෙන යන සක්මන කරගෙන යන්න පුළුවන් ද කියලා. මේ සක්මන කියන එක අදහස් කරන්නේ මොකද්ද කියලා මගෙන් ආපහු ප්‍රශ්නයක් අහයි කියලා හිතලා මම මෙහෙම උත්තර දෙනවා මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම දැන් හිටගෙන නෙවෙයි ඉන්නේ. මම බුදියාගෙන නෙවෙයි ඉන්නේ. මම මේ ඇවිදිනවමින් ඉන්නේ කියන මේ තමන්ගේ ඉරියව්ව දැනගන්න ඉරියව්වට අවදි වෙන්න මේ උරහිසේ මේ කම්පන කම්පන චංචල භ්‍රමණ බාධාවත්ද නැත්නම් මේක තියේදී ඇවිදින්න පුළුවන්ද සක්මන කරගෙන යන්න පුළුවන්ද කියන එක තමයි දැනගන්න ඕනේ. ඉතින් මේ දෙකම සාහිත්‍යවාදී දවසේ නැවත ප්‍රශ්න අහන්නයි කියලා මම ඉල්ලා හිටනවා මේ වෙලාවේ සභාවට උත්තර දෙන්න සබකෝලයක් තියෙනවා. හරි. වාඩි වී භාවනා කරන විට එක්වරම තිගැස්සී ඇද වැටුණු මෙන් හැඟේ. හිස සහ සිරුර ඉදිරියට කඩා වැටි. නමුත් මේ නිින්දට යාමක් නොවේ. භාවනාව කෙලවර ඇස්විවර කරන විට කරත්ත රෝදයක වැනි රුවක් ඇස්පිල්ලම් ගහන වාරයක් පාසා පිනි. කරුණාකර මේ දේවල් පහදා දෙන්න. ඒ එකම ඒ තුනේම තියෙන එකම අඩුපාඩුව තමන් කරගෙන යන වැඩේ පිළිබඳ කිසිම තහහනක් නැහැ. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට ඒ විදිහට ගැස්සීමෙන් එන්නේ තමයි මූල කර්මස්ථාන වශයෙන් අරන් තියෙන ආනාපානෙද පිම්බීම හැකිලිමද. ඒතට ඒ ගැස්සෙන මට්ටමට යනකොට ගැස්සිලා එවදී වෙනවා, හොත්ති ගැස්සෙනවා, කන්දෙන් පල්ලට යනකොට තමයි මූල කර්මස්ථානයත් එක්ක සම්බන්ධතාවය ආස්වාස බලනවා නම් ආස්වාස ප්‍රසවාසත් එක්ක සම්බන්ධයේ පවත්මින් ඉන්නකොටද මේක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම සුවිශේෂිත ප්‍රශ්නයක් අහනවා ගැස්සිලා අවදුනාට පස්සේ ආය ආනාපානෙ කෙරෙහි හිටියනම් ඒකට යන්න පුළුවන්. ඒ ඒ පතුවිම නැතුව මේක තේරුම් කරගන්න අමාරුයි. ඒ වගේම ඇස්පිල්ලම් ගහන වාරයක් පාසා මේ විවිධ චක්‍ර බඹර විවිධ රූප සටහන් පේනවා. ඒ පේන එක තියෙද්දි එනත ඒ විවිධ බහුරූපෝලම් පේනේදී තමයි ආනාපානයත් එක්ක ඇසුරවත් ගන්න පුළුවන් කියලා. කරගෙන ගිය භාවනාවට මේක අවහිරයක්ද එහෙනම් මේව තිබුණට තමන් කරගෙන ගිය මූල කර්මස්ථානත් එක්ක ඇසුර. මම ඉස්සෙල්ලා ඇවි සක්මන් කරගෙන ඉන්නකොට මේව උනාට සක්මන කරන්න පුළුවන් ද කියලා දැන් අහනවා. පරියංගේ ඉඳදී තමයි මූල කර්මස්ථානයේ ගත්ත අරමුණ කියලා මේ කඩු ගන්න සටහන් කරන්න. ඒක මේ කෝලම් කරද්දි මේ බහුරූ කෝලම් පාද්දි මේ මෙව කරද්දි ඒකට සම්බන්ධතාවයේ තියනවාද කියන එක අනුව තමයි මට මේක පිළිබඳ අර්ථ විග්‍රහයක් කරන්න පුළුවන්. ඉතින් මේ තුනෙන් එකකට උත්තර දෙන්නේ කියලා මම ඉල්ලනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ නැවත රචනා කරන්න මම මේ ඉල්ලන තොරතුරු ඇතුල් කරලා. එහෙමයි ස්වාමී. තුන්වෙනි ප්‍රශ්නයත් විස්තරාත්මකයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී පත්මාසනේ වාඩි වී භාවනා කිරීමට වඩා මට සක්මන් භාවනාව හොඳින් වැටහි. එම නිසා මම 99ක් පමණ සක්මනටම යොමු වී සිටිමි. මෙය මාගේ තුන්වැනි භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාවේදී යම් යම් ඊටසුළු අත්දැකීම් ලබා ඇත. මෑතක සිට සාමාන්‍ය අවදි ඇවිදීමකදී පවා වෙන කරුණක් ගැන සිතමින් ගිය විටද පාදයට නිතතින්ම සිත යැවේ. සමහර විට එය ඊතා තදින් පාදයට බැඳෙන අතර ඒ දක්වා සිතමින් ආ කරුණට සිත නැවත හරවාගත නොහැකි වේ. මේ தત્ත්වය යම් වෙලාවකට පසුව ඉබේම නැති වී යයි. ස්වාමින් වහන්සේ මම මෙවන් අවස්ථාවක කෙලෙස හැසිරිය යුතුයදයි කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙලෙස වීමේදී අනිකුත් ඊතා වැදගත් පාර්ශික පාරසරික කරුණු කෙරෙහි අවධානය ඇත. උදාහරණයක් වශයෙන් මහපාරේ මාර්ග සංඥා මාර්ග සංඥා පාරේ ඇවිදින අනෙකුත් මිනිසුන් පාරේ ඇති බාධක කෙරෙහි අවධානය හොඳින් ඇත. ඒකෙදි ටිකක් උත්සාහ කරලා තියෙනවා මේවා තියේදී මට ඇවිදින බව දැනගන්න පුළුවන්කම තියනවද නැද්ද කියන එක. භාගයක් තුනට විස්තර වෙලා තියෙනවා. අපි දැන් මේ කතා කරන්නේ පරියන්කයක් ගැන නෙවෙයි. සක්මන් කරන වෙලාවක. සක්මන් කර කර ඉන්නකොට අපි දන්නවා සතිය පිහිටීම සඳහා අපි සාමාන්‍ය වචනෙන් කියනවා මේ পায় පොළවේ කෙටෙන එක වම තිනනකොට වම වශයෙන් දන්න එක. දකුණ කියලා දකුණ වශයෙන් දන්න එක. ඒක අපි දන්නවා මූල කර්මස්ථාන දෙක මූණට මූණ දාලා සතිය පිහිටවන. කොහොම ඉන්නකොට සද්දයකට එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. එතකොට මේ මූල කර්මස්ථාන මේ හිත තියෙන්නේ නැහැ නේද පිටපයින්නවනේ. මේ පිට පැන්න පමණටම සතිය කැඩෙන්න පුළුවන් නොකැඩෙන්න පුළුවන්. අරමුණු මාත්‍රවට සතිය තියෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ යෝගාවචරයට කියන්න පුළුවන් මම මේ ලක්මන් කරගෙන මට සද්දයක් ආවා කුරුල්ලෙක් කෑ ගන්න කුරුල්ලට සද්ද පිට ගියා. ඊට වෙරි ගියාට පස්සේ මට ඒක මගේ මූල කර්මස්ථානේ මේ සද්දේ බව දන්න මට ආපහු එන්න පුළුවන්. මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඉතින් එහෙමනම් අරකට පිට ගියා කියලා ලොකු කෙලෙසයක් එන්නේ නැහැ. මොකද ගියේ කතාව දන්නවා. එහෙම නැත්නම් මේ පිට කුරුල්ලෝ ගෑ ගන්න බව දැනෙනවා. ඒ හරහා සද්දේ තියෙද්දිම වම දකුණ තේරෙනවා. එහෙම නැත්නම් වම දකුණ තේරෙද්දි වම දකුණ තේරෙද්දි මම සද්දේ අහගෙන ඉන්නවා. වම දකුණ හරහා වට සද්ද එන බව මම දන්නවා. මෙන්න මේ විදිහට විස්තර කතා කරන්න පුළුවන් නම් තාමත් යෝගාවචරයේ දක්ෂකමක් තියෙනවා. සතිය පවතිලා නැහැ. නම සතියේ මුල් වෙච්ච අරමුණ ඒකට මුණ දාලා තිනවා නැත්නම් ඒකටයි තව එකටයි දෙකක විවිධාංගීකරණය වෙලා වෙලා තියෙනවා. අන්නේ විස්තරය හරියට විස්තර කරන්න පුළුවන් නම් මගේ අර්ථකථනය තමයි හරියටම අරමුණේ සතිය පිහිටවාගෙන ඉන්න වෙලාවේ තියෙන සතියට වැඩිය විශිෂ්ට සතියක් තියෙන්න ඕනේ. වෙන අරමුණක් තියේදී ඒකට බාධා නොකර ඒක හරහා ඒක විනිවිදලා Tamanට සතිය කඩන්න නැතුව පවත්වා ගන්න පුළුවන් නම් ඒක සතිය වර්ධනයක්. සතිය විවිධාංගීකරණයක්. සතිය අතුයිති විහිදි වැඩිවීමක් ඒ කාරණා හරියට පිළිසිතුව නෙවෙයි මේ රචනයේ දීලා තියෙන්නේ. ඒ නිසා වාර්තා කරනකොට වාර්තා කරන මට සද්දයක් ඇහෙනවා. සද්ද ඇහෙනකොට කකුලත් එක්ක සම්බන්ධ නැත්නම් මූල කර්මස්ථාන දෙක සම්බන්ධව පවත් ගන්න පුළුවන්ද? නැත්නම් මම මූල කර්මස්ථාන නැති බව දන්නවනම් ඒත් ලොකු දෙයක්. ඒකට ආපහු එන්න පුළුවන්. ආව ගමම තමයි තේරෙනවා නැවත ආවට පස්සේ කරදරයක් නැතුව ඉර පුතන්ට යන්න පුළුවන්. අන්න එහෙම උනන්දුවක් ඇතුව තමයි මේ රචනය ලියලා තියෙන්නේ. නමුත් ඒක ඇත්තට පිරිසිදුව ලියවිලා නැහැ. මුල් ඒ වගේ නම් ඒ එවැනි සංසන්දනාත්මක නොවේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා මම මේ ඔක්කොටම මතක් කරලා කියන්නේ අපි පරියන්කේදී ආශස් ප්‍රසාරය හොපින්බි මෑකිලි මොන නැත්තම් අපි දල වශයෙන් කිව්ව ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත තියාගෙන ඉන්නවා. ඒක හොඳයි. ඒ කියන්නේ මූල කර්මස්ථානත් එක සතිය පාද. නමුත් මේක තියේදී වේදනාවකුත් දැනෙන්න පුළුවන්. තද්ද දැනෙන්න පුළුවන්, හිතවිලි එන්න පුළුවන්. ඒ තියේදිත් මේ සම්බන්ධය පවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආනපානේ බලන ගමන් සද්දයක් ඇහෙන බව දැනගන්න පුළුවන්. ඒක කිසි දෝෂයක් නැහැ. ඔක්කොම accountable නා ඔක්කොම විස්තර කරන්න පුළුවන්. ඒක බාධාවක්වත් නෙමෙයි මොකද මං ඉල්ලලා නෙවෙයි තත්ත්ව වේදනා හිතවිලි එන්නේ ඒවයි තියෙන්නේ. ඒ වගේම නේ මට එනවා. හැබැයි මම ගත්ත වගකීම අරින්නේ නැහැ. සක්මනේදී මේ රේඩියෝ කොහොමද විශේෂතුරුයි. මොකද ඇත්තට අරගෙන ඉන්නේ. ක්‍රියාකාරී වශයෙන් මේ චේතනාවකුත් වැඩ කරනවා. ඒ වගේම අපි එක තැනක නෙවෙයි ඉන්නේ. ඉතින් මේ නිසා ගොඩාක් ඒ බලාපොරොත්තු නැති අමුතු අතුරු ආන්තරා ඉන්න පුළුවන්. ඒ තියෙද්දිත් මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින්මින් ඉන්න බව දන්නවනම් එපමණකින් සතුටු වෙන්න ඕනේ. මගේ සතිය මම පාවා දීලා නැහැ. මේ බාධා තියෙනවා. හැබැයි මේ බාධා දිගේ යන්න එපා. ඒ බාධා තියදී සතිය පවත්වන්න පුළුවන්කම යෝගාවචරය කලින් කලින් වරද්ද වරද්ද සතිය පිටුපිට ආනිසංසයක්. ඉතින් ඒ ටික මතු කරණ තමයි මම මේ මුල් ප්‍රශ්න කීපය ඇහුවේ. ඉතින් ඒ නිසා ඒක අපිට අද නැත්තම් හෙට හෙට නැත්තම් අනිද්දා ධර්ම සාකච්ඡාට අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න වෙනවා ඉස්සරහට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ හරස් ප්‍රශ්නට උත්තර දෙනවා නම් මම හිතන්නේ එක්කෙනෙකුගේ නෙවෙයි ඔක්කොගෙම කමටහන සුද්ධ වෙනවා. එක්කෙනෙකුට කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා. බ්ලොග් සටක් විතර මම ඇවිදින්න ඕනේ. එතකොට මේ එහෙම ඇවිදගෙන යනකොට මම මේ භාවනා කරනවා කියලා සක්මන් කරනවා කියලා හිතාගෙන ඇවිදිනව නෙමෙයි වෙන මොකක් හරි දෙයක් හිතාගෙන උනත් ඇවිදගෙන යනකොට මේ ඔටෝමැටිකලිම කකුල් දෙකට මේ කකුල ටච් වෙනකොටම මේ හීල් එකෙන් මේ ඒක දැනෙනවා ඇඟට මේ ඇඟට ඒක දැනෙනවා දැන් මම මේ සක්මන් කරනවා කියලා මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම බුදියාගෙන නෙවෙයි බව දන්නවා එහෙමයි. ඔව්. ඒතර ඇවිදිනකොට මම ඇවිදින විත්තිය මට දැනෙනවා. දැන් මම කකුලට මේ පාදයට මගේ දැනෙනවා. එතකොට දැන් මම වෙන මොන හරි දෙයක් හිත හිත ගියත් එතකොට මට වෙන හිතපු දේ මට හිතා ඒක නැතු වෙලා ගිහිල්ලා මේක එනවා දැන් මට අපිටම මගේ ඔෆිස් එකේ මොකක් හරි වැඩක් මං හිත හිත ගියා කියලා ඒක ඊට පස්සේ මට ආපහු ඔළුවට ගන්න හරි අමාරුයි දැන් කියන්නේ මේක හරි ප්‍රොමිනන්ට් වෙලා එනවා නමුත් මේ ප්‍රොමිනන්ට් වෙලා ඇද්දී පාරේ අනිත් මිනිස්සු සිග්නල් ලයිට්ස් තිබුණා කියලා මේ ඒක බාධකයක් වෙන්නේ නැහැ සිග්නල් ලයිට් එක වැටිලා තියෙනවා නම් මම නවතිනවා ඒ වගේත් වෙනවා පාරේ වලක් තියනවා නම් ඒකට වැටෙන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් කතා කරොත් hina වුණොත් hina වෙන්නත් පුළුවන්. නමුත් මට මං කකුල තියෙන විත්තිය මම දිගටම දිගටම දන්නවා. හැබැයි ඒක ඒ ආවා වගේම මම නොදැනුවත්වම මගෙන් නැති වෙලත් යනවා. ඊට පස්සේ ආපහු හිත වෙන තැනකට ගිහිල්ලා වෙන මොකක් හරි දෙයක් මේ ගැන හිතනවා. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මං ඒ ආපු එක මම දිගටම තියාගන්නේ කොහොමද? අවශ්‍ය නැහැ. එහෙම තියාගන්න අපිට බලතල නැහැ. තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා අපිට බලන්න තියෙන්නේ දැන් මම මේ ගමනක් යනවා. ඇවිදින සක්මන් කරනවා නෙමෙයි. ඇවිදින ගමන් හිතම අර ඒත් ඒ පරණ කරව භාවනාවක ප්‍රතිඵලයක් වශයෙන් මේ ඇවිදින වෙලාවේ මට මම දකුණ බලන්න බැරිද? එතකොට ගමනත් යන අතරමැද භාවනාන් සංසත් ලැබෙනවානේ. ඒක ඉබේ වෙනවනම් අපි ඒක වාසියට අරගන්නවා. ඉතින් ඒකෝට ඒක දිහා බලනකොට පේනවා යන්නේ මේසු පිළිබඳ සංඥාවකුත් තියෙනවා හිතවිලිත් වෙනවා වේදනත් වෙනවා ඒව එච්චර සඳහා පවතින්නේ ගමන යනවා ඉඳපු ගමන ගමන අමතක කරලා ආර එකට පයින් දැන් මේ පිළිබඳ accountability එකක් තියෙනවා බුක් කීපින් එකක් යනවානේ මෙච්චරයි අපි භාවනා කරලා ලබලා තියෙන්නේ ඕක ගන්න වාද කරන්න එපා නීච කරලා කතා කරන්න එපා බිම දාන්න එපා අපි ඕව දන්නේ නැහැ නේ ඉස්සර මේ මොන නාටකපද නටන්නේ ගමනක් යනකොට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා බුක් කීපින් නැහැ නේ දැන් ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් නැත්නම් ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකේ රිකේත හැගෙන බිස්නස් කොයි පැත්තේද ලාභ පාඩු කියලා. තාම නෑ ඇනලයිස් කරලා. මේ data හම්බෙන්න පටන් ගත්තා. මේ data කළු සුදු දාන්න එපා. හොඳට මතක තියාගන්න මේවා ඉමේජිනේෂන් එකක් නෙවෙයි, හැලුසිනේෂන් එකක් නෙවෙයි, රියැලිටි කියලා. මේ වෙච්ච දේවල් හීනයක් නෙවෙයි. ඇත්තටම මට වෙච්ච දේ. මට වෙනවා සමහරලාට මගේ හිත ඇවිදින එක මූල කර්මස්ථානය කරන අරවා සෙකන්ඩරි කරනවා. ඉඳපු ගමන් යුව එකක් ලොකු වෙලා ඇවිදින එක සෙකන්ඩරි නෙමෙයි ඇත්තෙම නැති වෙනවා. ඒකට පේනවා මේක සම්පූර්ණ කායගතෝ එජෙන්ඩ් එකක් නෙවෙයි වැඩ කරන්නේ මෙතන. මොනම විදියකින් මෙතන ඉන්න කාටවත් නැහැ. මේක කරන්න ඕන කියලා කරන්න ඕන කරනාට කරන්න පුළුවන්කම. ඔක්කොටම ඕනේ කෙලින්ම චීස් කෑල්ල වගේ කෙලින්ම යන්න. වැඩි මොකක් අන්නසු කරන්න බෑ. ඒ නිසා අපිට ඉස්සල්ලාම දැනගන්න ඕනේ මෙතෙක්කල් සංසාරේ අපිට කිසිම දැනගමේම බුක් කීපින් තිබිලා නැහැ. නිසා කාටවත් උදව් කරන්න බෑ. Audit department hold quality control මොනක්ක් කරන්න තොරතුරු නෑ. මේ තොරතුරු Taman ගැන Tamanට ලැබෙන තොරතුරු ලස්සන ඒවා නෙවෙයි තියෙන්නේ. අන්තිම කැත පාලනයකින් තොර තණ්හාවෙන් වැగిරිච්ච, द्वේෂයෙන් ආකීර්ණ වෙච්ච, මට පාලනය කරගන්න බැරි මගේ ආත්මය දිය කරලා හදන තොරතුරු තෝගයක් ඒකයි අපි භාවනා කරන්න කැමති නැත්තේ. අපි ඊට වැඩිය කැමති හොඳට හදපු චිත්‍රපටයක් බලන්න. ඒක ෆුල් ඕගනයිස් ලයිෆ් එකක් තියෙනවා. ඒක ශෝකාන්තය, දුක්ඛාන්තය අපි ඔස්කා සම්මාන දීදී ඒක බල බල ඉන්නවා. Tamange දේ බලන්න කැමති නැහැ. ඒ මොකද Tamange පැත්තට බැලුවොත් කිසිම කෙනෙකුට ලෝකේ සතුටක් දකින්න නැහැ. තියෙන්නේ පශ්චාත්තාපය. ඒක අපි දැකලා දැකලා විතරනේ අපි ඒක හිතෙත් යන ස්වභාවක ප්‍රසිද්ධ කරන්න අපි කොච්චර නිහතමානී වෙන්න ඕනේ. අපි කොච්චරක් ධර්මෙ පිළිගන්න ඕනේද? එතකොට බුදුරජාණන්සේ කතා කරලා කියනවා මහන්නේ මේ මුළු ලෝකෙම පිළිලා තියෙන දුකක් මත. ඒක පිළිගන්න කැමති නැති නිසා තමයි අරය ගැන බලබලා, මෙයා ගැන බලබලා, අතන ගැන බලබලා, ඊය ගැන බලබලා, හෙට ගැන බලබලා පර්ෆෙක්ෂනිස් වෙන්න හැදුවද? වර්තමානයේ හිතගත්තර පස්සේ තන්නේ කර බංකොලොත් ගේමක් යන්නේ. හැබැයි බංකොලොත් භවයේ සතුටක් තියෙනවා. ඒ ඉමේජිනේෂන් යන්නේ. හැලුසිනේෂන් එකක් නෙවෙයි. ඉතලුවක් නෙවෙයි. බීල නෙවෙයි. හීනක නෙවෙයි. ප්‍රත්‍යක්ෂයි. අනික කටේ කතා කරන්නේ නැති එක විතරයි වෙනස. ඔයගොල්ලොත් උතරම තමයි ඉන්නේ. ඒගොල්ලෝ දැන් කට අරගෙන බලා ඉන්නවා මෙයාට විතරක් කෙලවෙලා කියලා. කෙලවෙලා ඔක්කොටම කෙලවෙලා තියෙනවා. එකේ කතා කරනකොට අනිත් ඔක්කොටම තේරෙනවා හැබැයි නේ නම් මේ මනස ඇකියුවට අපි ඔක්කොම මේක වෙලා තියෙනවා. අපි කවදාද මේක බාරගත්ත දවසේ ඉඳලා ප්‍රෝග්‍රස් එක පටන් ගන්නවා. ඊට පස්සේ ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන්න ගන්නවා. කොයි බිස්නස් එකේද ලාභ තියෙන්නේ. අර බලන්න එන වම දහුවේද, ඇහෙන සද්දේද. ඒ කියන්නේ අපි ගන්න මේන් ප්‍රොඩක්ට් එක ඇවිදින එක. ඒකෙන් හම්බ වෙන බයි ප්‍රොඩක්ට්ස් තමයි සද්ධාහන එක, වේදනා බලන එක, සංඥා ලබන එක. දැන් මේක කෝකෙන්ද වැඩි සතිය පවත්වන්න පුළුවන්. ඒක ආධුනිකයට අල්ලන්න බෑ. අදුක ගොඩාක් කල් මේකට යන්න දෙන්න ඕනේ මේ feasibility study එකේ data එන්න අරින්න ඕනේ ඇතුළට. කිලෝරක් නෑ. මේ වගේ පුදුම වටිනකමක් බුදුරජාණන්සේ දීලා තියෙනවා. මොකද අස්පනා පිට වෙන දෙන්නේ මේ. හිතලා ගත් එකක්වත්. මගේ රුචියට ගිය එකක්වත් නෙවෙයි. මේතරතුර බේස් කරලා ගත්තොත් තීන්දුව yaadෙනවා. අපි අරගෙන තියෙන්නේ අපිට වෙන්න ඕන දේවල් නේ. අපි කැමැති චරිතනේ. ඒක ඔක්කොම හීන ලෝකයක්. කවදාවත් හරියන්නේ නැහැ. පළවෙනි දේ වෙලා තියෙන්නේ මේක කාටවත් සතුටු වෙන්න පුළුවන් දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිල්ලඹ ගහලා තිබුණා මේ කාටුන් එකක් දොරගාව ඔබ කවදා හෝ උඹේ යථාර්ථය දැක්කොත් දුවන්න පටන් ගන්නේ භූතෙක් දැක්කා කියලා. මේක ඇතුලේ එක එක්ක සුද්ධවන්තෙක් නැහැ. කක්ක ගොඩක් තියෙනවා. අන්නේ කක්ක කොට දැකීම තමයි ඥානය කියන්නේ. වෙන මොකක් කරන්නේ? තමන් ළඟ තියෙන අවිද්‍යාව මෙච්චරයි කියලා දන්නවනේ ඒකට තමයි විද්‍යාව කියන්නේ. මලක මෙච්චර මට මේ දරුවෝ හදනවා ළම ගෝලියෝ හදනවා ඒ ඔක්කොටම හිතු කියන තැන හිතු කියන්න හදන්න හදනවා නමුත් මගේ හිතවත් හිතු කියන තැන හිටින්නේ නැහැ වැඩි බණ කතා කරන ලෝකයක් මේක කක්කොටු බණ කතා කරන ලෝකයක් මේක හොඳට බැලුවට පස්සේ තේරෙනවා මොනම සංවිධානයක්වත් මේකේ නැහැ හැබැයි මේ බව දන්නවනම් මයි ළඟ සංවිධානයක් නැහැ කියලා ඒක තමයි සංවිධානයේ මේ පටන් ගන්න ඒ නිසා මේ තොරතුරු වලදී ඇහුවොත් ඇත්තට මට මේක choice එකකුත් නැහැ. මට මේක කරන්න බෑ මොනවක් කරන්න බෑ. මේක අපිට පුළුවන් නිරීක්ෂකෙක් වෙන එක විතරයි. මේකට නිරීක්ෂණය කරලා ඒ තොරතුරු පුදුම වටිනකමක් තියෙනවා. මොකද අස්පනා පිට තොරතුරුනේ. මම හිතලා ගත්ත දේකුත් නෙවෙයි. මත් වෙලක් නෙවෙයි. මෙන්න මේ තොරතුරු වැඩියෙන් වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න who am I? what am I? මම කියන්නේ කවුද කියන එක තේරෙන පටන් ගන්නවා. එතකොට මේකේ කිසිම චරිතයක් කිසිම කොන්සිස්ටන්සි එකක් කිසිම රේඛියට වශයෙන් පෙර මොකක්වත් නැහැ. පුදුම වොලටයිල්. ඒ තරම වෙනස් වෙනවා. මොකද මේකේ හෙලිකිරීමෙන් අපි පුදුම සහෝදරකමක් ලබනවා. අපි එකම එකම තැනක එක වහලයක් ඉඳගෙන එක බත්තලියවත් කාලා එක පැද උදියාගෙන අපි තීරුම් ගන්න හදන මේක පරාදයක් නෙමෙයි. බංකොලොත් වැඩේ 100 100ක්ම බංකොලොත්. මෙන්න මේකට තියෙන බය නිසා තමයි අපි විවිධාන් විනෝදාන්ත හොයාගෙන මයිකල් ජැක්සන් බලන්නයි චිත්‍රපටි බලන ඔක්කොම දාලා තියෙන්නේ මේකේ නෑ කිසිම ගුණයක්. නමුත් ඒ ගුණයක් නැති බව පිළිගන්න තරම් ආත්ම ශක්තිය, ශ්‍රද්ධාවක්, සීලයක්, සතියක් තියෙනවා නම් බුදුන්සේ සඳහන් කරලා වීර පුරුෂෙක් තමයි කියලා. එනිසා මේ විස්තර ඉදිරිපත් කිරීමට බීජිත වෙනවා මතක තියාගන්න මේ තොරතුරු තව මදි. මේ තොරතුරු එහෙම එන්න අරින්න ඒ තොරතුරු ඇතුලේ තියෙනවා එයා දන්න ගතියක් ගුණ හොඳ නරක හරි වැරදි එයා දන්නවා. අපිට තියෙන්නේ තොරතුරු choiceless අභ්‍යානසයකට දාලා මේ තේරම් බේරන්නේ නැතුව තොරතුරට එන්න අවින්. ඒ තොරතුරු ඉසි ක්‍රියාත්මක කළ යුතු ආකාරයට කියන්නේ නිකන් <coughs> evenly suspended attention. මේ හැම තොරතුරකටම මේ හරි ගියා වැරදුනා සදාචාර නැහැ සීල් ඇති නැති මොනක ගන්නවා. තොරතුරු එන්න අරින්. ඊට පස්සේ යම් ප්‍රමාණයකට ආපු ගමන් ඒක මේ චිත්ත නියාමයකට එහෙම නැත්නම් හේතුඵල ධර්මයකට එහෙම නැත්නම් ධර්ම නියාමයකට ලක් වෙනවා. එතකන් මේ තොරතුරු එන්න අරින්න ඕනේ ජජ්මන්ටල් වෙන්නේ නැතුව. තෝරන්නේ බේරන්නේ නැතුව. හරි වැරදි දාන්නේ නැතුව. හරිම අමාරුයි ඒක අපට. මොකද එන හැම තොරතුරක්ම අපි හොඳ නරක හරි වැරදි ලාභ සත්කාර දාගත්ත ගමන් ආයෙත් මම රින්ගනවා. නිසා මේ තොරතුරු ගෙන්න ගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. ඒ සඳහා ක්‍රම තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ. ඒකත් මේ මේ මේ ක්‍රමයට එකතු කරන්න. ඉඳගෙන ඉන්නකොට කිසිම චේතනාවක් කරන්න එපා. කිසිම හිතාමතා කතා කරන්නත් එපා. කය හොල්ලන්නත් එපා. 100%ක්ම වෙන දේ දිහා බලන්න. චේතනා විරහිතව. සක්මන් කරනකොට පුංචි චේතනාවක් තියෙනවා. වම දකුණට විතරයි. ඇද්දක ඇරලා එතකොට ටිකක් චේතනා ටිකක් සංස්කාරික අනිකරි අසංස්කාරිකව සිද්ධ වෙනවා. ටිකක් සචේතනිකව වෙනවා. අනික අචේතනිකව වෙනවා. ටිකක් සවිඥානිකව සිද්ධ වෙනවා. ටිකක් අවිඥානිකව. ඒකට අයිට වැඩි සංකීර්ණ වැඩි දැන් මේ භාවනා පරියන්කේදී 100%ක්ම අසංස්කාරිකයි. අවිඥානිකයි. අචේතනිකයි. නමුත් ඒ සමහරුන්ට බෑ සමහරු හයියෙන් හුස්ම ගන්න හදනවා. හුස්ම ගැනීම ෆෝස්ෆුල් කරන. ඒකට ආයෙත් අරක අවුල් වෙනවා. පරියන්කේදී අසංස්කාරිකයි. සක්මනේ ටිකක් සංස්කාරයි අනික හරි අසං. එදින්න වැඩ කරනකොට 100%ක්ම චේතනාපූර්වක කරන්න ඕනේ. අපි ටාස්ක් එක කරන්න ඕනේ মালටි ටාස්ක් කියනවා. ඉතින් ගොඩක් වැඩ. ඒකට ඉබේ වෙන දේවල් ගණන් ගන්නෑ. ඉතින් මේ මේ තුන තමයි අපි පරියන්ක සක්මන සහ ඉදිරියට වැඩ කියලා අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ තුන අතර යෝගාවචරගේ සමතාවයක් තියෙන්න ඕනේ. මට පරියන්කේ බෑ. සක්මන විතරයි පුළුවන් කියලා. එතකොට බය. එතකොට අංශභාගයට යනවා. ඒක හරියන්නේ. ඒක නිසා එයා මතක තියාගන්න මේ ඇඟ අපි දැන් තොරතුරු එනවා. මේ තොරතුරු තුම්පලෙම එන්නවා. කිසියම් චේතනාවක් නොකර උන්ටට ඇඟ පට්ටලව තියලා සම්බරව තියලා තැහැල්ලුව තියලා මොකද වෙන්නේ? ආනපනිට මෑන්න ඕනේ නැහැ. අපි ඉඳගෙන ඉන්නකොට අචේතනක ඉනවා මොකද වෙන්නේ? සක්මන් කරනකොට චේතනාපූර්වක ටිකක් යනවා වැඩි. හැබැයි ගමනක් යන්න නෙමෙයි. මෙතන ගමනක් තියෙනවා. සක්මන් කරනකොට ගමනක් නැති ගමනක් නැති. ඇවිදින එක ඇවිදින්නේ ඇවිදීම සඳහා පමණයි. එතකොට මොකද වෙන්නේ? ඒතර එදින්දා ගෙදර වැඩ කරනකොට ආදිච්චයට කෝච්චර යන වෙලාවේදී වැඩක් කරන වෙලාවේ හරියට වේලාව ඇතුළේ ජීවර කරන්න ටෙන්ෂන් එකේ නැහැ. පූර්ණ කාරිනව මේක මේ දඟලන හැටි, වලිලන හැටි. එතකොට කොහොමද සතිය කියලා තුන බලන්නයි තියෙන්නේ. මම මේ අතන මම මේ පරියන්ක භාවනාව කරන්නේ නැත්නම් තරම් ඒකට හේතුව තමයි දැන් උස්ම ගණිති උස්ම වදින තැනක් තේරෙන්නේ නැහැ ගන්නවා ආයෙ පිට කරනවා කියලා තේරෙනවා මට වෙන මොකුත් ඊට පස්සේ තේරෙන්නේ නැහැ ටික වෙලාවක් ගියන් පස්සේ උස්ම ගන්නවද නැද්ද කියන එකත් නැහැ මට ආපහු පස්සේ වෙලාවකදී ආපහු මට තේරෙනවා එක්ක මම වෙන මොන හරි දෙයක් හිත හිත හිටියා එහෙම නැත්නම් මුකුත්ම දෙයක් හිතන්නේ නැතුව හිටියා කියලා. ඒක කිසිම මේ ටැන්ජිබල් දෙයක් නැති නිසා තමයි මම මේ වෝකින් මෙඩිටේෂන් වලට මම තව තව ස්ටෙප් එකක් පස්සට ගන්න. ආනාපාන දාන්න එපා. හොඳට පట్టල වාඩි වෙන්න. හොඳට ඇවිදින්න ඉස්සලා. පැයක් ඇවිදින්න. ඇයි වුණාට පස්සේ ඉඳගෙන ඉන්න එපා. ඇවිද්දට පස්සේ මානසිකලා තියෙනවනේ වාඩි වෙන්න පුළුවන්. ඒකට වාඩි කරවන්න ඇඟෙන් අහන්න පහසුම ක්‍රමයට වාඩි වෙන්න සමබරව සම්මිතිකව රිලැක්ස් එකේ වාඩිවෙන්න ලිහිච්චිතොරේ. ඒකල පිටතට හිතන යාම සඳහා ඇත්තක වහගෙන බලනවා. මම දැන් හිතගෙන නෙවෙයි බව දන්නවද? ඇවිදින නෙවෙයි බව දන්නවද? නිදාගෙන නෙවෙයි බව දන්නවා. එහෙනම් 100%ක්ම ලකුණු ලැබිලා මට දැන්. ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක ඕනේ නම් චෙක් කරලා බලන්න මම වම දකුණු දෙක බැලන්ස් එකේ ඉන්නවද කියලා. එහෙම නැත්නම් දඬු වෙලාද කියලා. බෙල්ලේ මස් දඩු වෙලා අතපය දඬු වෙලා ආයාසයෙන් හුස්ම ගන්න මොනවා තිබුණත් ලකුණු කැපෙනවා. මට ඕන ලකර තියෙනවා මම නිකන් වාඩි වෙලා ඉන්න බව දන්නවා. ඒ නිසා මුළු පැයෙම බලනවා මම හිත කරන නෙවෙයි බව දන්නවා පැය පුරාම ලකුණු ලැබෙනවා. ඇවිදින්මින් නෙවෙයි පුතියකට නෙවෙයි. ඒතර සමහර වෙලාවට ඉඳගෙන තමයි ඉන්න බෑ ඉඳගෙන බව දන්නෙත් නැහැ. එතන තියෙනවා බ්ලැන්ක් එකට යන ගතිය. මට ආනපනේ හරහා යනවා සමහරට ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉඳලා මේ කකුල නැතුව බව හොඳටම තේරෙනවා. මේ පැත්ත තියෙනවා. පැත්තක් නෑ අනිත් පැත්ත තියෙන පැත්තක් බරයි පැත්තක් කැල්ලුයි. මේ සෙල්ලම් වගේ කොහොමඩක්වත් යනවා ටිකක් බෑක් යන්න ඕනේ නෑ ඒකට. ඒ කියන්නේ 100 100ක්ම භවනා තියෙන. මේ ආනාපානෙ නොලැබුණයි කියලා මට ආශ්‍රව ප්‍රසාර දෙකේදීම තමමතව තමමිතිකෝ ස්පර්ශය දැනුන්නේ නැහැ කියලා ආශ්‍රව ප්‍රසවාසය වේග කරගන්න බැරි වුණා කියන එක PhD level එකක් ඔය කතා කරන්නේ. අපි නිකන් සාමාන්‍ය බලනවා. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් හුඟ දෙනකොට මේක මම භාවනාවක් කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මොකදෝ මොකදෝ වෙනවා. ඉතින් ඒ නිසා ඔක්කොම දඩමනෝ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුලමෙදා ගන්න ධාතු මනසික කාර්ය බලන්න ඉතින් ඔළුව ක්‍රේල් වෙනවා. මොලේ මොලෙත් ක්‍රේල් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට භාවනා කරන්න ගිහිල්ලා මේ ගිඩිනස් එනවා, ටෙන්ෂන් එනවා, නිින්ද නැතුව යනවා, කන්න බැරුව යනවා. ඒ මොකද මොනවදෝ සංකීර්ණ දේවල් ඔළුවේ දාගෙන දඟලනවා. එනිසා තරලව කියලා තියෙන්නේ නිහීදති පල්ලංකම්. ඔබ පරංග බඳ වාඩිලා ඉන්න බව දන්නවනම් මලකදී වාඩිලා ඉන්න බව දන්න මම ඇවිදින්න නැති බව දන්නවා. හිටගෙන නෙමෙයි බව දන්නවා. ඇයි මේ ඇවිදින්න ඉඳලානේ වාඩිවනේ. නිදාගන්න නෙමෙයි බව දන්නවනම් ඒකට දෙන්න 100% marks ඕනම කෙනෙකුට බාහනට බහින්න පුළුවන් බාහනයි 100 100 ප්‍රතිඵල තියෙනවා. ඔයිට වැඩිය ලොකු දේවල් අල්ලන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද මේකත් නැති වෙනවා ඒකත් නැති වෙනවා ඒක නිසා පුළුවන් තරම් මේක එක දෙක තුන ක්‍රමයට පටන් ගන්නකොට පුළුවන් තරම් සරල පුළුවන් තරම් සෑහළු දන්න තැනකින් පටන් ගන්නවා නම් භාවනා සකස් වෙගෙන එනකොට ඕනේ ගැඹුරකට යන්න පුළුවන් හැබැයි පටන් ගන්න තැන ගැඹුර අල්ලන්න ගියොත් කියන්නේ මුදල බහිනකොට සර්වඥාන්සේ සඳහන් කරන ගොඩබිමේ ඉඳලා ක්‍රමයෙන් හොඳ ගැඹුරු වෙන්නේ එක සැරේ ගැඹුරු වෙන්නේ නැහැ එහෙමනම් යන්න බෑ. ඉතින් උඹට කැමැතිද කරපලෙන් ආයෙකට වරෙන් ආයෙසරයක් බලන් ඒක ටික ටික ටික ටික ගිහිලා නැහැ මට උඩට යන කම්ම යන්න පුළුවන්. දන්නවනේ එන්න එන්න එන්න දැන් අපි ස්විමින් pool එකේ ඉඳලම තියෙන්නේ. ස්විමින් pool එකේ අඩි තුනක මට්ටමේ තියෙනවා. ඊට පස්සේ එන්න එන්න එන්න ස්ලෝප් එකන තියෙන්නේ. මැරෙන්න ඕන නම් අර පැත්තෙත් පනින්න. ස්විමින් කරන්න ඕන නම් මේ පැත්තට එමෙට එමෙට ගිහිල්ලා ඒකයි තියෙන්නේ. ඉතින් හුඟ දෙනකොට මේ අනුපූර්ව ක්‍රමයේ මේ බාලයි. අර බහින්න ඕනේ අර ගැඹුරු තැනෙමයි. ඒක නිසා මේ සාකච්ඡාවෙන් අපි මේ ප්‍රශ්නේ මතු කරගත්තේ නැත්නම් අපි නිකන් භාවනාව පිළිබඳ උඹස් බයක් ඇති කරගෙන එහෙම නැත්නම් මේ ගුඩ গুপ্ত ධර්ම දාගෙන මේ අපි එදිනදා කරන තැනින් පටන් ගන්න පුළුවන් තැන තීදි තමයි අපි මේ අමාරු තැනකට යන්නේ. ඒ නිසා මේක ධර්මයේ හැලු කිරීමක්වත් මෙතෙක් කල් කීපෙව්වට විරුද්ධ යෑමක්වත් නෙවෙයි. ඒ ගැඹුරු බැරි නම් අතාරින දෙයක් නෑ. ඊට සරල තැනකින් පටන් ගන්න. අපි වාහනයක් යනකොට කන්දක සෙනගත් වැඩි නම් එන්ජින් කැපැසිටි එකක් ගන්නවා. ඉග්නිෂන් ගන්න නම් අපි දාන්න බෑ බර ගියර එකට නේ. එහෙම බෑ ඊට පස්සේ බර ගියර එකට දාන්න බෑ. ගියර ඔය ගියර එකම යන්න ඕන කියලා දෙයක් නෑනේ. ඊට පස්සේ ඇද්දාගෙන යනකොට භාවනේ කන්දර කැම්ම ගත්තට පස්සේ ලයිට් ගියර එකට දාතයි. ඒකට ටෙක්නිකල් රයිටින් කරන්න බෑනේ. කාටවත් කියන්න බෑනේ දැන් මෙතන ගියාට පස්සේ බරගීරකට දාපන් මෙතෙන් පස්සේ ලයිට් ඒකේ වාහනේ හැටියට තේරුම් අර ගන්නවා ඒ දැනුමට බුදුරජාණන්සේ අත තියන්නේ බුදුරජාණන්සේ කියලා දීලා තියෙනවා ඔතන බැන්නම් පල්ලෙහා ගීරකට දාපන් ඕක වෙන තවත් පල්ලෙහා ගීරකක් තියෙනවා දාලා ගැම්ම ගත්තට පස්සේ ඉස්සරහට යනවා ඔසරේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ දිනපතා ජීවිතයේදී යම් යම් අවස්ථාවලදී මනසේ ඊටමත් හිස් බවක් දැනේ. ඒ ඊට සුන්දර මිහිරි ප්‍රණීත රසයකි. වලාකුලින්තර හිස් ආකාශයසේ දැනේ. ගරු ස්වාමීන් වහන්සේටද එසේ දැනෙන අවස්ථා තිබෙනවාද? ධර්මානුකූලව මෙම මානසික தත්ත්වය ඔබ වහන්සේ හඳුන්වන්නේ කෙසේද? තෙරුවන් සරණයි. මේ ඇත්තටම මේ භාවනා කරලා කියලා අපිට කිසිම දෙයක් අලුතෙන් ලැබෙන්නේ මේ කලවම් වෙලා තියෙන දේවල් වෙන් කරලා ස්ට්‍රැටිෆයි කරලා පෙන්වන එක විතරයි තියෙන්නේ. හොඳට හුස්ම ගන්න කෙනෙක් නැත්නම් හොඳට හුස්ම බලන කෙනෙක් බලන ප්‍රශ්වාසය ඉවර වෙලා මොනවාක්වත් නොදැනෙන තැනකට අනිවාර්යෙන් ගිහිල්ලානේ ආශ්වාසය පටන් ගන්න. ඒක දන්නේ නැතිකම විතරනේ තියෙන්නේ. නැත්නම් ওই දෙක අතර මැද භාවනා කරන්න ඕනේ නැහැනේ ප්‍රශ්වාසය ඉවර වෙනකොට හැම වෙලාවෙම ක්ෂණ මාත්‍ර වශයෙන් මොනවත්ක්වත් නොදැන තැනකට යන්නේ. නමුත් අපි ඒකටනේ බය. මැරෙයි කියලා. ඒ නිසා ඊගාටන හුස්ම අල්ලනවා. නමුත් බුදුචානන්සේ ක්‍රමයේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියාම කාලේ තාම තුනී කොටසට කඩලා බැලුවොත් භාවනා කළා එන එකක් නෙවෙයි. ප්‍රසාදේ අන්තිමටම ගෙවිලා ගියාට පස්සේ ඒක ප්‍රසාදේ ගොරෝසු දැනින් අල්ලන්න ඕනේ. අන්න බලහන බලහන බලහන බලන ඉන්නකොට අර සියුම් තැන්ට යන්න පටන් ගත්තට පේනවා අපි භාවනා කරන්න ඕනේ. හැම ප්‍රසවාසයක් අකටම නිවනට ගිහිල්ලා ඊගාව ආස්වාද කියන්නේ ආය සංසාරයක් කුණු සංසාරයක් පටන් ගන්නවා. නමුත් අපේ මනසට නිවන අහුවෙන්නේ නැහැ. මනසට අහුවෙන්නේ ඇති දේ විතරනේ. නැති දේ පන්නන එකනේ අපි කරන්නේ. තෘෂ්ණාවෙන් කරන්නේ අර දන්න දෙක ගැට ගහලා. ඒ අතරමැදට නොදැන්න ප්‍රදේශය බයක් බීතිකාවක් ඇති කරනවා. භාවනා කරනකොට ඒක එක් පැත්තකින් ලෑස්තිලා යනවා. අනිත් එක අර ප්‍රසාදයේ ගෙවි යන හැටි දැකීම භාවනා දියුණුවක් තීක්ෂණ භාවයක් නිරෝධය දැකීමක් විරාග ධර්මයක් කියලා බුදුරජාණන් පුළුවන් තරම් අයිකේ කරලා තියෙනවා. ඕක තමයි එදින්දා ජීවිතෙත් ඔයිට වැඩිය කුට්ටි වශයෙන් පේන්න පටන් ගන්නවා. එහෙම නැති කෙනෙක් නෑ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මනසක් කොහොමඩක්වත් පවත්වන්න බෑ දවස් 3ක් එක දිගට නිදා දවස් 3ක්ම එක දිගට හැරගෙන හිටියොත්. නිින්දදී තමයි රෙකන්සලියේෂන් එක ඇවිල්ලා අනිදාස ප්‍රශ්නේ. ඉන්සොම්නියා කියලා ලෙඩක් තියෙනවා. ඒක ආවට පස්සේ ආය වෙන වෙන අපායක් ඕනේ නැහැ. නිින්ද යන්නේ නැහැ. ඉතින් ગેප් එකට තිසා උඩ වැඩ කරන්න බෑ. ગેප් එකේ තමයි ඔක්කොම සංසන්දනය කිරීම කරන්නේ. ඔය බැංකුවල වැඩ කරන නිසා හැමදාම මාසෙකට දවස් දෙකක් රෙකන්සිලියේට් කරනවානේ බැංකුව වහලා. ඔක්කොම ඉලක්කම් හදලා යු. තම කරන්න එපා. කස්ටමර්ස්ට එන්න දෙන්න බෑ. හැබැයි ස්ටාෆ් එක වැඩ. ඒ ඒ වැඩේ නැත්තම් අනිත් වල වැඩ කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ප්‍රොජෙක්ට් එකක් වැඩ කරනකොට ප්‍රොජෙක්ට් එකේ ෆ්ලෑෂ් එකක් ගිය ගමන් අන්ධකාරයක් යනවා. ඊට පස්සේ ආයෙ ෆ්ලෑෂ් එකක් යනවා අන්ධකාර. නැත්තම් කොහොමද මේ ඇනිමේෂන් පටන් ගන්නේ? ඇනිමේෂන් වෙන්න බෑ ඒක දිගට ආලෝකේ තියෙනවා. නමුත් අපේ ඇහැට අන්ධකාරය පෙන්වන්න නැති වෙන විදියටයි මායя මේක හදලා තියෙන්නේ. එතන ගැප් එක. බුදුසසුන කියනවා ඕ මොන දෙල්ලම කරුවත් උට අන්ධකාරය නැතුව මේ චිත්‍රපටය පෙන්වන්න බෑ. ඔබ මේ ආලෝකයට පුරුදු කරපු හැද්දකක් තියෙන්නේ. දුවට බලපන් හොඳට ආලෝකේ තියෙන දේ ලෝක ගෙවෙනකම් බලපන්. අන්න එතකොට ඔය ગેප් එකට යනවා. ඕක මේ කොයි කෙනාටත් තියෙන ඕක අර ඇතිතනින් නැතිතන වෙන් කරන්න බෑ මොකද නැතිසෙන්න බයක් ඇති කරලා තමයි මේ සංසාරේ හදලා තියෙන්නේ. මරණයට බයයි, උපත්තිර කැමති. උදේසන කොට කැමති, ඇඳන කොට බයයි. එළියට කැමති, අන්ධකාරයට බයයි. බුදුරජාණන් කියනවා ඕන මල ගිනි අඟුරක් වෙච්චා වෙයි බලපන් අන්ධකාරය දිහා. බලපන් බය වෙන්න දෙයක් නැහැ ඔගේ. මේ මොනවාක්වත් අඩු වෙන්නේ නැහැ. එනිසා මේක නැති කෙනෙක් නැහැ. මේ නිවන් දකපු නැති කෙනෙක් එක්කෙනෙක්වත් නැහැ මේ ස්වභාවය. ඔක්කොම දැකලා තියෙනවා. හැබැයි නිවට නොදකින් නොපතන්න දොමකින් කියාගෙනයි ජීවත් වෙන්නේ. මොන වුණානේ? ඒක ළඟට එනකොට වෙව්වලනවා. දඟලනවා. අනේ සංසාරෙන් මේ කුණු ටිකක් අපර දෙන්න, මායя එන්න, කෙලස් ටිකක් දෙන්න කියලා ඉන්ජෙක්ෂන් ගන්නවා. බුදුසෙන් නැති කරක් අතරහ නැහැ. මොකද නිවන ඒ වගේ කොන් කරාට අයින් වෙන එකක් නෙවෙයි. හොඳට බලන්න දන තැන ඉඳලා නොදන්න තැන දක්වාම ක්‍රමයට යන්න. ඒතරේ නොදන්න තැන තමයි මධ්‍යම ප්‍රතිපදා පටන් ගන්න තැන. යමක් දැනෙන තාක්කල් කක්කා. යමක් දැනෙන තාක්කල් කෙලෙස්. යමක් දැනෙන තාක්කල් මායය. ඒ නිසා එකක් අල්ලන නොදන්න තැන ඉඳලා නොදන්න තැන දක්වාම සිහියෙන් බලන්න. එතකොට මායя ගෙවිලා බුදුහාමුදුරු ඉන්නට යනවා. ඒ දෙක නැතුව ඉන්න බෑ ලෝකේ. කළු සුදු දෙක, දන්න නොදන්න දෙක, කිව හැකි නොකිය හැකි දෙක ගොරෝසු සාසියුම් දෙක මේ භාවනා විදි කරන්න මේ දෙක වෙන් කරලා මේ දෙකට දෙන්නකින් ස්වායක්තව ජීවත් වෙන්න පුළුවන් බව දෙකම සමතුලිතතා දෙකක් බව පෙන්වන එක විතරයි තියෙන්නේ. ඒකට මේ ඒ සඳහාම වෙන් වෙලා ආරම්භයේදී ආධුනිකයාට පෙන්ලා දුන්නට පස්සේ නම් ওই සාමාන්‍ය කටයුතු කරන ගමන වෙනස දැක් ගන්න පුළුවන්. ඉතින් ප්‍රාර්ථනා කරමු මේ දවස් හත ඇතුළත මේ වෙනස දැක ගන්න ලැබේවා කියලා පියනවා ඊගා ප්‍රශ්න. ස්වාමින් වහන්සේ කරුණාකර සිටින් මෙඩිටේෂන් එක කරන විදිය විස්තර කරන්න. දැනට මූලික උපදේශ අහලා තියෙනවද එකක් හරි කරලා තියෙනවද ඒ ටික කිව්වොත් මට පුළුවන් ඒ ටික අනුව ඊගායක විස්තර කරන්න. ඒක නිසා තමයි පටන් ගන්නකොට ඒක කරන හැටි අහලා තියෙනවනේ. ඒ අනුව එක දවසක් වගේ එක විනාඩියක් හරි කරලා තියෙනවද කරනකොට මොනවද වැටහුනේ කියන්න අන්න ඒක ඒක උදව් වෙනවා විස්තර කියන්න. ඒ නිසා දැනට මේ ප්‍රශ්න ලියන එකන එක චිත්තක්ෂණතරි වාඩි වෙලා තියෙනවාද මොකද්ද අත්දැකේ කියලා කියන්න කැමති නම් මම කැමති ඊතුරු විස්තර ටික මට මේ ටික හොඳයි කියලා හිතන එක කියන්න. ඒ ටික දෙන්නේ නැතුව කොහෙන් පටන් ගන්න කොහෙන් කියලා කරන්න. එහෙම නැත්නම් මම කියනවා ආයෙසරා මූලික උපදේශ ටිකට අරමුකම් දෙන්නේ. සිතින් මෙඩිටේෂන් එක කරලා තියෙන ස්වාමීන් වහන්සේ හුස්ම ගන්න එක ගැන හිතන්නයි. ඊට පස්සේ හුස්ම එළියට යනකොට ඒක ගැන හිතන්නයි. breathe in breathe out කියලා. සමහර වෙලාවට හිත වෙන වෙන තැන්වල යනවා. එච්චර තමයි කරන්නේ. හිත වෙන දේවල් වලට යනවා. හැබැයි ආයි හිත breathe in and breathe out කියන එකට ගන්න උත්සාහ ගන්න. කොහොමද දන්නේ? කොහොමද දන්නේ මගේ හිත පිට ගිහිල්ලා නැහැ? දැන් breathe එකේ තියෙනවා කියලා. දැනෙනවා ස්වාමීන් වහන්සේ. මොකද දැනෙන්නේ? හුස්ම එළියට යනවායි පහත් වෙනවා. ඒ දෙකේ සමාන අත්දැකීමක්ද තියෙන්නේ අනේකේ පිට ඇතුළේ එක පිටිකට අත්දැකීම වෙනසක් තියෙනවා. දෙක වෙන් කරන්න පුළුවන්. වචනෙන් කියන්න පුළුවන්. මොකක්ම නොකර ඉන්නකොට බ්‍රීදින් කියන එක දැනෙනවා. දැනනවා කියලා බෑ. දැනනවා කියන වචනේ තමයි අපිට මේ සබාවට තේරෙන්න ඕනේ. භාවනා නොකරත් කියදාගෙන බ්‍රීතින් කරන එක දැනනවා කියලා. මේ අත්දැකුම් කෙනෙක් ඉන්නේ මෙයානේ. ඉන්න එකෙන් අවුට් එක discriminate delimitate delimitate කරන්නේ කොහොමද? වෙන් කර වෙන් කළා කියන්නේ කොහොමද? breathing කියන එක වෙනකොට ස්වාමීන් වහන්සේ හිතින් ඒක ගැන හිතනවා. මම අහන්නේ ඒක නෙවෙයි ඒක ප්‍රශ්නයක් නෑ මම කියන්නේ දැනෙනවද කියන එක. experience කරනවද මේ breathe in out නෙවෙයි මේ breathe out breathe in නෙවෙයි. මේ සද්ධාහනවත් නෙමෙයි වේදනත් නෙමෙයි හිතුවේ නෙමෙයි මම බ්‍රීතින් කරනවා බ්‍රීතින් බව දන්නේ කොහොමද මොකද්ද ඒකේ ඉන්ට්‍රින්සික් private personal character එක. හුස්ම එළියට එන එක දැනෙනවා. දැනෙනවා කියන වචනේ තහනම් කියලා කියලා කියන්න බෑ. ඒක තහනම් වචනයක් නැත්නම් ඒකට විශේෂණ පදයක් මට දැනෙන්නේ. Between in breath and out breath no. we experience. Or where may be, what may be, heat, cold, stiffness, tension, continuity of all vibrations, whatever may be. What is the difference or what is the discrimination between in-breath feeling and out-breath feeling? Out-breath experience, in-breath experience. No, I don't feel that difference. you started telling, yes, that is why I started questioning. Remember? So next time, what do you have to do now? Whenever you get a chance, what are you going to prove? What are you going to experience? Where where you are going to focus the attention now after this discussion? What did you gather out of this discussion? Try to see the difference when uh, I'm breathing and breathe out. Um, you can reduce it to a number of ways. I am not thinking, I am not listening, I am not distracted by feeling. I am with the breath. So that difference is first and foremost. I am not wandering. I am in the breath. So there should there should have evidence under your very nose. And ah, then you, have, you may say, ah, I feel somewhere here or here, whatever may be. That indicates I am not listening. If listening is in ear, pain is in maybe other places, thinking somewhere else. So, first and foremost, you know, this is a kind of a irritation, or aberration, or friction to sell the breath. You keep that association as long as possible till now you are getting 100% marks. Now, in order to keep up, in order to keep the mindfulness very sharp, then you have to understand, can you differentiate not the wandering mind and the breathing? Can you differentiate the in-breath and out-breath? It's a very sharp question. It's a very challenging question. Then definitely mind will say yes. But you can't express it. I mean, you can experience it, but when you are relating to someone and expressing, now you know what to do. You must understand how can I explain to another non-meditator? Oh, how can I explain to the Dhammajiva Hamdru? I am always questioning. So then your, your sharpness is not to worry about the discrimination which is wandering mind and the thinking, breathing, within the very subject of breathing, but the in-breath lobe and the out-breath lobe, the difference. Many facets are there. If you can catch one single criterion difference, uh, then you are one step ahead. When you are uh, breathe out, you feel that breath going out from the nostrils. Still you are using only the feeling. I don't, I don't, I don't give marks. I am asking what is the difference between these feelings. You can say outward gush or pushing out or leftward push rub, rightward rub, I accept it. Then discrimination is there. I said, this is also feeling, this is also feeling. Content is not giving the discrimination. That means you are not sharp enough, not, to, know, not that you are not sharp enough to experience it, but you are not sharp enough to express it. So therefore it is an equally important part. You see the difference and witnessing it, expressing it, that is the sharpening faculty. That is called discursive thought or discussing. Not just experiencing and keeping in the wholesale. Retail, this is in-breath, this is out-breath. Then, only then, you can see what is the difference between the in, beginning of the in-breath, middle of the in-breath, end of the in-breath. You see, endless it is going, going so sharp when and where it is getting a one stage, establishing one stage, you go to the next. Don't go to the next until you get the establishment. So slowly, slowly, they're going deep into that. So to make it make the situation much easier, I would say, before going to the breathing, just see, I am sitting, how do I know I am, I am not standing? How do I know I am not walking? How do I know I am not sleeping? Then you have to give the where the point touch when you are sitting, where the point touch you are standing, where the point you touch in this walking and sleeping. So then you are sure you are sitting. That means the mind is now inward. Mind is within the body. Then ask the mind, within this sitting posture, what is the most dynamic action? What is the most metabolic action? You feel within the body, so-called living, so-called being. Then only you can feel in-breath and out-breath. By the time the mind is already at home, first and foremost at home. And then there may be feelings, hearing, pains, thinking, everything. And then the activity, the physical rubbing sensation or whatever may be, it is something verifiable that is very, very important, not imagining, not daydreaming, not fantasizing, something verifiable And that verification, what is in-breath verification and out-breath verification? You become your own critical questioning. Then it is deep going. Got it? අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ අද උදේ වරුවේ සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයක පොළවේ ගැටෙන තැන් විලුඹ මාපට ඇඟිල්ලේ මුල සහ මැද වශයෙන් තුන් තැනක් මාරුවෙන් මාරුවට වම සහ දකුණ හොඳින් පෙනුණා. විනාඩි 15ක් පමණ යන විට පොළවේ රේඛාවක් වැනි කඩයිරි සහිත සමාන්තර රේඛා දෙකක් දෙයක් ඇඳෙන ලෙස මනසට දැනුණා. මැෂිමක සපත්තුව වැනි මාගේ පාදෙක ඉදිරියට යනවා හැරෙනවා පසුපසට එනවා. සරමක දෙමූටු මැහුම් පාරක් වගේ. හිත හොඳට සමාධිව තිබුණා. ටික වේලාවකදී තේරුණා කකුලේ ස්ථානයක් ගැටෙන්නේ ඒ වේලාවෙමයි නැවත ඒ නැති වී ඊළඟ තැන දැනෙනවා. එසේ වුණත් හිතේ ඇඳුණු යමක් තියෙනවා. සමාන්තර ඉරි දෙක දැනුණා. එහෙම වෙන්නේ කොහොමද කියා හිතුණා. පාස් ස්පර්ශ වන විට එවෙලේ එවෙලේ හොඳින් නිවැරදිව දැනුණත් හිතේ යමක් ඉතිරි වුණේ කොහොමද? එය මතකයේද? සංඥාවල් හිතේ කරන මායාවක්ද? කරුණාකර පහදා දෙනු මැනවි. ස්තුතිවන්ත වෙමි. මේ අඳින්න පුළුවන් මේ. සර්වඥාන්සේ පෙන්වන්නේ චක්‍රයක මේ මේකට උත්තර පෙන්වන්නේ චක්‍රයක මේක කරතරෝදයක් වාර්ධිකේ පෙරලෙනවා ගත්තොත් ඒ කරත්ත රෝදේ මේ වටරාමුවට නේමිය කියලා කියනවා පෙරිෆරි එක. මෙතන තියෙනවා ඇක්සල් එක අක්ෂය කියලා කියනවා. ඇක්සල් කියන්නේ ඉංග්‍රීසියෙන් අක්ෂය කියලා කියන්නේ ඒකමයි සිංහලෙන්. ඊට පස්සේ ගරාදි තියෙනවා. අර අරය කියලා අපි ඉගෙනගෙන තියෙන අර කියලා තියෙනවා. සර්වඥන්සේ දේශනා කරනවා අපි ඇවිදිනකොට හරි මොනවා හරි වැඩක් කරනකොට ඇවිදිනකොට තමයි ගන්න තියෙන්නේ මේ එක අරයයි බරගන්නේ කියලා. මේ අරේ තමයි පොළවේ ඉඳලා ඇක්සල් එකට කනෙක්ෂන් එක කරන්නේ. අනිත් ඒවායින් කරන්නේ ඔක්කොම ඇලයින්මන්ට් එක කරන් දෙන එක විතරයි. ඒ නිසා යෝගාවචරය සක්මන් කරනකොට මේ අනික් අරගෙන කලබල වෙන්න එපා. බරගන්නේ කොතනද ඒක ගැන විතරක් බලන්න. හැබැයි මේ අරය රෝදෙ පෙරලෙනකොට බලය මේකට පාස් කරනවා. පොඩි ඉස්සරහට යනකොට ඊගාරයට බර දීලා මේක පැත්තට යනවා. ඊගාට ගිහිල්ලා ඒක පැත්තට යනවා. එහෙන් පැත්තට යන්න යන්න අක්ෂයට නිතරම බර තියෙනවා. මෙතන මෙතන අර මාරුණාට අක්ෂේ නිතරම හිටලා තියෙන්නේ බොස්කිඩි. ඒක නිසා අරේ මාරුණාට අක්ෂේ වශයෙන් බලනකොට ඇක්සල් එකට හැම වෙලාවෙම බර ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් කරන් තියෙනවා සතියට ඒකාරෝ කියලා. එක අරයයි. අර ගොඩාක් තිබුණාට ස්පෝක් ගොඩක් තිබුණාට එක සැරයකට එක අරයයි ගන්න. ඒ නිසා ඕනේ නම් යාට මෙතන සතිය පවත් ගන්න පුළුවන්. එනතම් මෙතන සතිය පවත් ගන්න. මේක හරි කන්සිස්ටන්ට්. මේක දිගටම තේරෙනවා. උකුල් ඇටේට හරි කොඳු ඇටේට හරි අර කකුලේ තියෙන බර අරගෙන කොඳු ඇට දෙකට දෙපැත්තෙන් බර දෙනවා. උඩ කය මහබම යනවා වගේ අරගෙන යනවා. හැබැයි කකුලෙන් කකුල මාරු වෙනවා. ඉතින් ඒක නිසා හොඳට ඔලිම්පික් දුවන කෙනෙක්ගේ කකුල් දෙක දිහා බලන්න අපේ කකුල කියලා කියන්නේ ධනීසේ ඉඳලා පල්ලහට එන ඇටි පාදයයි මේ එක එක එක එක පය ටික ටික ගන්නකොට සම්පූර්ණ චක්‍රයක් ඇදෙනවා. ඉතින් ඒක අපි ඇවිදිනකොට අපිට තේරෙන්නේ නැහැ මේ අවුරුදු කෝටි ගාණක් අපි පරිණාමයට ගිහිල්ලා මේ විලුඹට ගත්ත බර කකුල් දිගේ ගිනියලා ඇඟිලි වලට යනකොට ඊගා විනිස විලු බැවිලා බර අර ගන්නවා මේක අයින් කරනවා. ඒක ඉස්සරහට මේක පාස් කරනකොට ඒ කකුලම ගිහිල්ලා ආයෙසරයක් බර තියෙනවා. කොහොම ඇවිදින්නේ ඇවිදින්නේ යන නිසා නිකමට හිතන්න අපි සිමෙන්ති කොටයක් අරගෙන වම් අතේ ඉඳලා දකුණු අතට පාස් කරන කොච්චර අමාරුද කියලා කිලෝ 50 දැන් මං කිලෝ 70ක් කකුලෙන් කකුලට මාරු කරලා දැනෙනවද කියලා බලන්න කිලෝ 70ක් මේ තනි කකුලක තියෙනවා. ඒකල ඊගාව තනි කකුලට යනවා. බැලන්ස් එකේ කොහොමද ගෙනියන්නේ කියලා. ඒ නිසා මේක මේ පොළවේ මිනිස්සෙක් ඇවිදිනවයි කියන එක ලෝකේ තියෙන විශිෂ්ටම මේ ප්‍රාතිහාර්යයක්. තිරිසනා මිනිසෙක් බවට ඉස්සෙන්ද අවුරුදු ලක්ෂ කෝටි 40ක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ කකුල ගෙදලා කකුලකට දානකොට අපි ඔය ලක්ෂ කෝටි 40ව අත්දැකීමෙන් තමයි ඔය කරගෙන යන්නේ. ඒ නිසා අපි භාවනා කරන්නේ නැත්නම් අපි මේව ගැන හොයන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. අපි ඔයේ තියෙන්නේ. ඇවිදින් වල බලන්නේ අරක කන්න යන්න මේක බලන්න යන්න මේක ඒ මොනවා හරි කුණු හරපෙකන යන්නේ. නමුත් මේ කකුල් දෙක කරලා දෙන දෙල්ලම ඉතින් අර මේ කතාවක තියෙනවා ඊරොක්ගේ උපමා කතාව වගේ මුවෙක් ගිහිල්ලා පැහැදිලි වතුර තියෙන තැනක වතුර බොනකොට ඒක අන් දෙක දැක්කලු. ඊට පස්සේ සුළු යකෝ මම දන්නේ නැහැනේ මෙච්චර ලස්සන අන් දෙකක් මට තියෙනවා කියලා කියලා බල බල ඉනකොට අන් දෙක දිගේ බලන කකුල් දෙක ගැරඩියෝ දෙන්නෙක් වගේ වතුරේ බහගෙන ඉන්නලු හරිම ජරා පාටයි. අන් දෙක පිම්බිලා තියෙනවා. අනේක පාට කොටියක් කියන සත්‍ය ආපු ගමන් දුවන්න පටන් අරගත්තලු දුවගෙන දුවගෙන යනකොට අන් දෙක කියලා ගහක හිට වෙලා කොටිය කෑවා. කකුල් දෙක තමයි කොටියකින් ගලවන්න බේරෙන්නේ. ඒක හරිම කැතයි. අන් දෙක තමයි ලස්සනම. හැබැයි අකුලක හිංගිලා කොටිය කන්නේත් අන් දෙක නිසා තමයි. ඒ නිසා මේ කකුල් දෙකේ ඇවිදින එක අපි දන්නවා නම් දවසකට කකුල් ගන්නවා කියලා මේකට කියන සිංහලේ. මොකේද මේ තණ්හාවටනේ. මෙතන හොඳට නිසා අතින් යනවා. මත ඒ කරනකොට මේ කකුලේ වැඩ පිළිවෙල දකිනවනම් දැක්කේ බුදුහාමුදුරුවෝ විතරයි. ලෝකේ ශාස්ත්‍රු ගොඩාක් පහළ වුණා. සක්මන් භාවනාව කියන වචනේ හරි කිසිම ආගමක නැහැ. අපිට වැරදිලා තියෙන්නේ අපි සක්මන් කරනවා අඩුයි. සක්මන් කරනවා මේක බලාගෙන යනවනම් අපිට ඕකට වෙනමම තොවින් නටන්න ඕන ඕන තැන කැවිදිනුන මේක බල බල යන්න පුළුවන්. ඒ නිසා කොටියගෙන් බේරුණත් එම හාවා පඳුරකට ගිහිලා කකුල් හතරම ලෙව කනවලු. අනේ උඹලට පිංචිත් වෙන්න තමයි මම බේරුනේ කියලා කකුල් හතරම ලෙව කනවා. කවදා හරි නිවනට ගිය දවසේ කකුල් දෙක ලෙවකයි. මේකෙන් තමයි යනවන යන්නේ. උගෝ දෙනෙක් අර යෝගාචරණ ධක්මම් විතරයි කරන්නේ ඇවිදින්නේ නැහැ කිව්වා ඒකට කැමතිත් නැහැ මම. ධක්මනේ තමයි මේ සෙල්ලම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් මේ සතියට ඒකාරෝ කියලා නම දීලා මේ විස්තරය කරනකොට බලන්න චක්‍රය පිළිබඳ, රෝදය පිළිබඳව, බල සංප්‍රේෂණය පිළිබඳව මොනතරම් විස්තරයක් කරලා තියෙනවද කියලා. ඒ නිසා එක පය එකයි බර තියෙන්නේ. අපි කකුල් දෙකෙන් ඇවිදිනවා කිව්වට එක වැරකට තියෙන එකක පිටගෙන ඉන්නකොට වෙනස්. ඉඳගෙන ඉන්නකොට වෙනස්. ඒ නිසා අපි පොළවත් එක්ක ස්පර්ශය දිහා බලනකොට ඇවිදින වේලාවක ඊට පස්සේ දුවන වේලාවක පණින වේලාවක මේකේ තියෙන මේ බැලන්ස් එක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ නිසා මේ එකකින් ඉඳලා එකට මාරු වෙනකොට වම දකුණු වශයෙන් මෙතන මාරු වුණාට ඇක්සල් එක ගාව මාරු වෙන්නේ නැහැ. කොයි එක අරගෙන දුන්නත් ඇක්සල් එක තමයි බලය සම්ප්‍රේෂණය කරන්නේ. ඇක්සල් එක නිතරම ඔස්කිදී කැපි කැපි තියෙන්නේ. ඒක නිසා දුක්ඛ කියන වචනේ හදලා තියෙන්නේ මේක ඇක්සල් එක බොස්කිඩිය උඩ කරත්තේ ගියත් නැතත් පීඩා වෙලා තියෙනවා. යනකොට කැපෙනවා වැඩි. ඒක නතර කරුවයි කියලා අන්තර වෙන්න බෑ. කවමදාකවත් මේ ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකයේ බොස්කිඩියට හරියටම ඇක්සල් එකක් කපන්න බෑ. හැම වෙලාවෙම ප්ලේ එකක් තියෙනවා. ඒ ප්ලේ එක අපි ග්‍රීස් ගාලා ඇඹරෙන් ඇරියට ඒ ප්ලේ එක තියෙන නිසා හැමදාම තඩබඩ තඩබඩ තමයි. ගුරුත්වාකර්ෂණ නිසා ඒ හරියටම ප්‍රෙෂන් එක ගන්න බෑ. ඉතින් අපි බෝලර් රේසස් දානවා, රෝලර් රේසස් දානවා මොනවද දැම්මත් ඒක ටික කාලයක් යනකොට ගෙවිලා. ඉතින් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් අපි මේ මැෂින් එකක් දුවනකොට බෝල් රේසර් බෝල් රේසර් කොහොම ගෙවෙනවද කියලා හිතන්නේ. එන්නෙම ධනෙ සමාරු වෙන්නෙම කොන්දේ අමාරු මොකද මේ ඇවිදින ප්‍රශ්නේ. එනිසා නාකි වෙනකන් ඉන්න එපා භාවනා කරන්න කියලා කීයේ. අත් වෙන්නේ කියන්නේ නැතුනේ නාක වෙන්නේ නේ. දන්නේම නැහැ. නාක වෙනව දන්නේම නැහැ. එනිසා තියෙන තියෙන පියවරක බලන්න නිවනට යන්නේ මේ කාර්යයක බර අරගෙන ඊගාවරයට බර මාරු කරනවා. එනිසා සත්‍ය කියන්නේ ඒ කාරෝ. කොයි එකද බර ගන්නෙ? ඒක තමයි මේ මුළු කිලෝ 70ම අරගෙන යන්නේ මේක දිගේ තමයි. ඒක නිසා ඒක දිහා බලනකොට ඇයි මේ කකුල් මාරු වෙද්දී එක සතියක් කන්සිස්ටන්ට් යන දවස් සතියක් තියෙනවා. ඊටත් උඩට යනකොට කකුල් දෙකේ උඩට ගිහලා ඇට්ලස් කසේරු කවට යනකොට වෙන්නමම මේ පිවට් එකක් තියෙනවා. ඇට්ලස් කියලා කියන්නේ ඒකයි. එයා උඩ ඉඳගෙන ඔළුව කරකව කරකව එක එක දේවල් බලනවා. මැෂින් එක උඩනේ තියෙන හෙඩ් ඔෆිස් එක. හෙඩ් ඔෆිස් එකට කනෙක්ෂන් එක යන්නේ පිවට් එකකින් මෙතන. යරි උඩෝ පාත් කර කර බෙල්ල ටිල් එක නම නම වුණත් යන්න පුළුවන්. ඒව ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් අපි මේ මැෂින් එක නැත්තම් මේ පින් කරලා උපයාගත්ත මනුස්සම යන්ත්‍රේ කොච්චර පොඩ්ඩද දන්නේ. හැබැයි අල්ලපු ගෙදර එක නගන්න টොප් එකට දාන්න. අකු ඇඩේ ඒකමනේ. මේ Tamange එක දාඩිය දානවා කුණු ඒ කචල්නේ. මයිකල් ජැක්සන් හරි කවුරු හරි බලන ඉන්නවනේ ආ ඒක තියලා ඒව කකා. බල ගහගරි අංගකට අපි හරි කැමතියි. තමන්ගේක දිහා මේ යන්ත්‍රේ වැඩ කරන හැටි, ලීවර් සිස්ටම් එක වැඩ කරන හැටි බලන්න. ඒක අපිට ඉතින් මේ නැති බැරි වෙච්චාම හැට පිළිච්චාම පන්තල් ගිල කරන්න ඕන එකක් කියන්නේ. දැන් බෑවුව කරන්න අපිට වැඩ තියෙනවා. පස්සේ තමයි කරන්න කියලා ඒක පස්සට දානවා. ඒත් මේ අන්තරේ මෙච්චර ලස්සන බුදුරජාණන්සේද කවුරක්වත් පෙන්නලා නැහැ. ඊට පස්සේ මේ කාලේ වෙනකන් කාටවත් අඟලක්වත් ඉස්සරහටත් යන්න බැරි වුණා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස බුදුරජාණන් කියන්නේ මේකට ඕලාරික අත්පටිලාභය කිය. පින් කරලව මේ ශරීරය, පින් කරල වෙච්ච මේ මනුස්ස ඇඟ මොහොතක් සතියෙන් ගැලවෙන්න දෙන්න එපා. ඒ ගැලවෙන හැම තැනම මායя ගන්නවා. හැම තැනම කෙලෙස්. ශරීරයේ හිත පවතින තාක්කල් පින් එහෙම නැත්නම් සතිය එතන සතිපට්ඨාන නැත්නම් නිවරණ තමයි. ඒ නිසා මේ පයේ මේ වැඩපිළිවෙල අත්වලක් තියෙනවා. නමුත් පයේ වැඩපිළිවෙල හොඳටම වැඩ අරගෙන තියෙනවා සක්මන් භාවනාවේ. ඒකට මේ ටච් ටචින් පොයින්ට්ස් වැඩ කරන්නේ අමුතුම සිස්ටම් එකකට. අපි යනවා ඊගා ප්‍රශ්න. ඔසරි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය හා සති සම්පජ්ජන්නේ යනු එකමද වෙනස්ද අප එදිනදා වැඩ එනම් යෑමීම් නිදා ගැනීම බැලීම් සේදීම් නෑම් මල මුත්‍ර පහ කිරීම කල යුත්තේ සතියෙන්ද සති සම්පජ්ජනේන්ද සතිපට්ඨානයේ මේ කටයුතු සති සම්පජන්නයෙන් කළ යුතු දක්වා ඇත. මේ ගැන අපට සුදුසු වන වැටහෙන ආකාරයට පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. සම්පජඤ්ඤ සති කියන වචන එකක් සම්පජඤ්ඤ කියන වචනේ තව එකක්. ඒ සම්පජඤ්ඤ කියන්නේ සංඛ්‍යන්නේ දිපාත පදයක් ඒක අයින් කරපුවා ජඤ්ඤ නැත්නම් ඥාන ඤ පදයෙන් තමයි හැදිලා තියෙන්නේ. පජානාති ඥාන ප්‍රඥා විඤ්ඤා ඥාප්‍රත්‍ය ඉතින් මේ සතිය සහ සම්පජඤ්ඤය දෙක සතිය ඉස්සර වෙලා ඊගාට සම්පජඤ්ඤය ඇති වෙනවා මේ ප්‍රශ්න කරුව අහලා තියෙන විදිහට කියන්න පුළුවන් නිකන් මූල ධර්මානුකූලව අපි ආස්වාස් ප්‍රසවාස භාවනා කර කර ඉන්නකොට මූල කර්මස්ථානය ආස්වාස් ප්‍රසවාස කියලා බාරගත්තයි කියමු ඒකට අපි ආනාපාන මුණ දාගෙන ඉන්න තාක්කල් එකම අරමුණක නැත්නම් දාන්නා වූ කලින්පත් කර ගන්න ලද මූල කර්මත්තන හිත පාත වෙනක තමයි සතිය කියතයි. අපි හිතමු යම් කිසි කෙනෙක් එහෙම ආනාපානෙ ඉනකොට සද්දයක් ආවා. දැන් ආස්වාස් ප්‍රසාරීපුන සතිය සද්දෙට ගියා සතිය කැඩුනේ නෑ. මම දැන් ආනාපානෙ නෙවෙයි මම සද්දෙක ඉන්නවා. එතකොට අර ආස්වාස් ප්‍රසාර කරන මේ වම්නාස් ඇතුළේන හුස්ම මේමයි පිටුවේන හුස්ම මේමයි කියලා දැනගත්තා වගේ එයා දන්නවා දැන් මගේ හිත තියෙන්නේ කාය ප්‍රසාදේ නෙමෙයි සෝත ප්‍රසාදේ. දැන් මේ සද්දයක් ඉන්නේ ළඟට එන සද්දයක්ද ඈතට එන සද්දයක්ද ගෑනුද පිරිමිද කියලා කියද හැකියි. එතකොට අර එකම අරමුණේ පවතින එක සතිය නම් ඒ සතිය අරමුණු මාරු වුණාට කැඩෙන්නේ නැතුව පැවැත්ීමේ ඥාණයට සම්පජන්‍ය කියලා කියනවා. එක ට්‍රක් එකකිනේ ට්‍රක් එක මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය සතිය කරන්න බෑ. හුඟ දෙනෙක් හිතන්නේ සතිය කැඩෙනවයි කියලා. කැඩෙන්නේ නැහැ. නොකැඩී යන්න පුළුවන් අරමුණු මාරු වෙනවා. එහෙම නැත්නම් හිතන්න අපි සක්මන් කර කර යනවා. ඉතින් මේ මේක දිහාට සක්මන් කර කර යනකොට හොඳට මේ ඒ කාරෝකින්ද කියලා හැරෙනකොට දැන් පතේ වෙනස් වෙනවනේ. ඉරියාපතේ වෙනස් වෙනවනේ. ඒතකොට මේ හැරෙන තැන සතිය කැඩෙන තැන ඊට වැඩිනේ. යම් කිසි කෙනෙකුට දක්ෂකමක් ආවොත් මම දැන් යන්නේ හැරෙන තැනින් සතිය කඩා ගන්න තුමම හරවගෙන එනකොමත් කඩා ගන්න තු එන්න සතියට වඩා ඥානයක් ඕනනේ ඒකට. ඉරියාපත මාරු වෙද්දී සතිය කඩා ගන්න නැතු වෙන. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ නිසා ඉරියාපත සංධිය කියන වචන මෙතෙන්දී අඳුරලා දෙන්න ඕනේ. ඉරියාපත සංධියකදී සතිය පඩා ගන්න නැතුව අවතින්න පුළුවන් පවත්නවා කියන එකට සම්පජඤ්ඤය කියලා කියනවා. එකම ඉරියාවේ දෙකට පවත්නකට සතිය කියනවා. මම දන්නේ එහෙම කියනකොට තේරෙනවා කියලා හිතනවා. දැන් පැටලෙනවා. එකම ට්‍රක් එකේ යනකොට සතිය. ඒකෙන් සයිඩ් ලයින් වල දානකොට ඉරියාපත සංදි වලට ගිහිල්ලා හප්ප ගන්න තෝ වාහන කෙනින්න සම්පජායි. නිසා ඉස්සෙල්ලා අපි සතිය පුරුදු කරලා පුරුදු කරනවා. කාර් එක ඩ්‍රයිව් කරනකොට අපි දැනගෙන නැත්නම් කෙලින් පාර ගෙනියන්න පුරුදු කරනවා. පුරුදු කළා ඊට පස්සේ තමයි පැත්තට හරවන්න හරවන්න ආරීමේ කරන්නේ පස්සේ. ඒක ඉරියාපත සංදියකදී අඛණ්ඩ සතිය තියෙනවා නම් ඒකට සම්පජඤ්ඤ වාසය. ඒ නිසා භාවනාවේදී සතිය ඇති වුණාට පස්සේ ඊගා පාඩම් පද්ධතිය සම්පජාය. මේක සතිපට්ඨාන ඉදිරිපත් කරන්නේ සම්පජානෝ සතිමා කියලා අනික හැමතැනම සති සම්පජාන්නේ. ඒ සතිපට්ඨාන සූත්‍රයක දේශනා විලාසයක් ගන්න සම්පජානෝ සතිමා කියලා තියෙන හැබැයි මේ දෙක කොහොමඩක්වත් එකට ගමන් කරන්නේ ඉදිකට සහ නූල කොරාස අන්ධයා කියන උපමා වලින් පෙන්නනවා. සතිය තමයි වැඩේ කරන්නේ. ඒක ඇති වෙන පරිචය මත අත්දැකීම් මත සම්පජඤ්ඤය ඉරියාපද වෙනස් වුණත් අරමුණු මාරු වුණත් සතිය කඩා ගන්නෑ. ඒකට තියෙන දක්ෂතාවයට සම්පජඤ්ඤය කියනවා කියලා අපි දැනට හිතාන ඉස්සරහට යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකයෙක්නි. හිඳගෙන ආනාපාන භාවනාව වැඩිීමේදී හුස්ම දෙස සුළු වේලාවක් බලා සිටීමේදී හුස්ම තදවීමක් වේගයෙන් ඉහළ පහළ යාමක් වැනි કૃතිම තත්වයක් ඇති වී සිත විසිරී යයි. සිත වේගයෙන් කතා කිරීමට පටන් ගනී. බෙල්ලේ පසුපස මස්පිඩු තදවීමක් සිදුවේ. මෙම తත්වය මගහැර ගන්නේ කෙසේද? දෙවනි ප්‍රශ්නේ. සක්මන් භාව අපිට මේක මේ කතා කරපු විදිහට ප්‍රශ්න දිගේ යන්න පුළුවන්. ආනපන දිගේ යනකොට අපි සතිය දෙනවා. සතියෙන් ගිහිල්ලා මේ ඒ ආනපානෙත් තද වෙන්න පටන් ගන්නවා වේග වෙන්න පටන් ගන්නවා හිතවිලි එන්න පටන් ගන්නවා බෙල්ල යමාරු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා නෑසු විරු ඇති කෙනෙක් හිතන්නේ දැන් මගේ සතිය කැඩලයි කියලා කැඩෙන්නත් ඉඩ තියෙනවා නමුත් හොඳට බලන්න හිටියොත් දැන් මගේ ආනපාන තිබුණ සතිය නැත්නම් සරලව අනායාසින් වෙච්ච ආනපාන සතිය දැන් තද උණයි කියලා දන්නේ තද උනාට පස්සේ සතිය තිබිලා තියෙන නිසානේ සතිය කැඩලා තියෙනවා නම් දන්නේ නැහැ මොකද උනේ කියලා. ඒ නිසා එතන සති සහ සම්පජඤ්ඤයට මේ කටහුරු කරගන්න හදනවා යෝ මේ මෙයා. සතිය ඉඳලා සම්පජඤ්ඤයට යන්න හදනවා. අරමුණු මාරු වුණාට අරමුණු ආකාරය මාරු වුණාට සතහන මාරු වුණාට භාව ස්වභාව මාරු වුණාට සතිය කැඩුනායි කිව්ව පශ්චාත්තාපය. නෑ මේ සතිය සම්පජඤ්ඤයට යන්න හදන්නේ. ඒ අරමුණු මාරු වුණාට සතිය තියෙනවා කියන අදහසින් බැලුවොත් අන්තිමට ලොකු ශක්ති ලොකු වීර්යයක් අවශ්‍යයි. ලොකු සූදානම් ශරීරයක් අවශ්‍යයි. ලොකු බෞසුත් භාවයක් අවශ්‍යයි. ඒ මොකද ඒ ඒ තද වෙන ගතිය, කෙටි උස්මෙන එක, බෙල්ලේ අමාරු කෙනේ අපි කරන දේවල් නෙවෙයිනේ. භාවනාවෙන් වෙන දේවල්නේ. දී බව දන්නවනේ දැන්. ඒතියේදී ඕනේ නම් ආනාපානේ බලන්නත් පුළුවන්. මේ ලකුණු වලින් පේනවා මේ මේක ස්වභාවික වර්ධනයක්. එහෙම නැත්නම් කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. මේක සතිය කැඩීමක් කියන්නේ අපි ඉක්මන් වෙන්නේ නැති එක විතරයි මෙතන කරන්න තියෙන්නේ. සතිය කැඩීමක් නෙවෙයි තියෙන්නේ සතිය තියෙන අරමුණ මාරු වෙලා තියෙනවා. අරමුණේ ස්වභාවය මාරු වෙලා තියෙනවා. අරමුණේ ආකාරය මාරු වෙලා තියෙනවා. භාවය මාරු වෙලා තියෙනවා. ඒතියෙදි කම්ප නොවි ඉන්න පුළුවන් නම් තපසෙක් කියලා කියතයි. භාවනාකාරයෙක් කියන්න පුළුවන්. අසුවිරු ඥාන කෙනෙක් කියද නැත්නම් මේ පොඩි ඉරියක් වෙච්ච ගමන් කලබල වෙච්ච ගමන් ඒක තමයි මාය අපෙන් අපේක්ෂා කරන කුප්ප ගතිය කියලා කියනවා කිපෙන ගතිය අවිස්සන ගතිය ඒක තියෙන තාක්කල් තපසක් නැහැ, මහානකමක් නැහැ, භාවනාවක් නැහැ. තලසුණ ගතියක් නැහැ. මායයට තමයි ලකුණ ලැබෙන්නේ. බලන්න මේක ඉතින් මම කරපු දෙයක් නෙවෙයිනේ. ළඟ ළඟ හුස්ම වටනා, තද වෙලා හුස්ම හුස්මේ ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ හුස්මේ අමතර විචාර මම කරපු එකක් නෙවෙයි කියලා අන්නේ ඒ තර්කණයට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඕන තරම් මේක අයෝනිසෝමනසිකාරය දාලා අනේ මට භාවනා කරන්න බෑ, මට ආනපාන කරන්න බෑ. ඒක කලබල කරනවා, කිටි වෙනවා කියලා කණපින්දම් ගහන්න පුළුවන්. ඒක නෙමෙයි කෙරෙන්න තියෙන්නේ මේක වෙච්ච දෙයක් නම් ඒ බව කවුන්ටබල් නම් දැනගන්න පුළුවන් නම් තාම හුස්මත් පේනවා නම් මේක භාවනාවේ දියුණුවක් මේ සතිය සම්පජඤ්ඤේ බවටපත් වෙන්නයි හදන්නේ. මේ කිරිවි බෙහෙටපු දරුවා දැන් සාමාන්‍ය බට්ටියක් කන්න ඉගෙන ගන්නවා. තව ටිකක් කල් ගිහලා ලුණු මිරිස් සහිත දේවල් කන්න ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඒ කිරිමි බීන දරුවා බතට පුරුදු වෙනකොට ටිකක් බඩ යනවා. රැයට අඬනවා. ඉතින් ඒක නැතුව කරන්න බෑ. හැමදාම කිරි වල ඉන්න බෑනේ. ඒ ඒ තරයට යනකොට මේ මේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනස්කම් වගේක් වෙනවා. ඒ වෙනස්කම් වෙන්නේ නැතුව වර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් අර කිරෙම්ම තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක අම්මට ගැලවෙමුකුත් නැහැ බබාට ගැලවෙමුකුත් නැහැ. ඒ නිසා මේක වැඩෙන්න අරින්නේ. වැඩෙන ගමන් බලන්න සති ධාරාව පාව දෙන්න එපා. කැඩුනයි කියලා ඉක්මන් වෙන්න එපා. මේ කැඩනත් ගමන් හැල හැප්පෙනවා. කැඩනවා නෙවෙයි හැල හැප්පෙනවා. ඉතින් ආයෙත් ස්ථාවර කරගෙන මේ අලුත් භාවය හරහා, අලුත් ස්වභාවය හරහා, අලුත් ගතිය හරහා යන්න උනන්දු වෙන එක තමයි දෙන්න තියෙන උපදේශය. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව වැඩිීමේදී ගමම් වේගයේ බාලකල යුතුයද එසවීම තැබීම යන අවස්ථා සිතේ සනිටුහන් නොන ලෙස ස්වභාවිකව ගමන් විලාසයට වඩා සෙමින් පියවර තැබිය යුතුද? සක්මන් භාවනාවේදී බෙල්ලේ පසුපස මස්පිඩු තදවේ. මේ මගහරවා ගැනීමට හිස කෙලින් කරගෙන ගමන් කිරීම සුදුසුද? තෙරුවන් සරණයි. බෙල්ල නැමෙන්න ගොඩකට කකුල් දෙක බලන්න ගියොත් එතකොට ඒක බෙල්ලට අමාරු වෙනවා. සාමාන්‍යයෙන් අඩි 6ක් විතර ඉස්සරහ බලාගෙන යන්න කියනවා. මේ ඉස්සර කොටසට මේ හිමීට විදින එක වේගයෙන් අවදින එක ඔසුරන යවන තබනවා කරන එක ආදි වශයෙන් කරනකොට දැනට Tamange අත්දැකීම හැටියට සති ධාරාව අඛණ්ඩව පවතින කොයි එකේද කියලා කියන්නේ නැතුව මට අමාරු උත්තර දෙන්න. මේකෙන් හිමීට යනකොටද සතිය හොඳ. හයියෙන් යනකොටද සතිය හොඳ. මම දකුණු වශයෙන් බලනකොට සතිය හොඳ. ඔසෝන තබන බලනකොටද හොඳ. ඔසෝන යවන තබන හොඳ කියලා ඒ අත්දකින්න කෙනා බෙහෙත බීපු එක්කන අගුණාගුණ කියන්නේ නැතුව ආයෙ බෙහෙත් ලියන්න බෑ. ඒ නිසා කැමතිද මේ ප්‍රශ්න ලියපේකන තමයි දැනට කරගෙන යන විදිහට බලනවා කොයි අවස්ථාවේද මේ සත්‍ය හොඳට තියෙන්නේ කියලා ඒකයි අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව මේ ඔක්කොටම හරියන වේගයක් ඔක්කොටම හරියන මෙනෙහි කිරීමක් ලෝකේ නැහැ. අවස්ථාවේ හැටියට වැඩ ගන්න එකයි තියෙන්නේ. උත්තර දෙනවනම් යන්න නැත්නම් අපි යන ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ දිනපතා සුළු වශයෙන් හෝ භාවනාවේ යෙදී සිටීමට උත්සාහ කරන අයෙක්මි. බොහෝ වේලාවට සිතට එන සිතුවිලි දෙස බැලීමට පුරුද්දක් ඇති වී ඇත. එසේ සිතුවිලි එන විට එයට සිහිය වැටෙන අවස්ථාවේම එය ආවේ කොයි මුලකින්දයි ඇස කන නාස ආදී බැලීමට සහ එය සිදු වූ පසු එය සිහි එළවන විට දක්වා එහි වූ වෙනස්කම් අතරමැද පැටලවුණු සහ පැන පැන යන ගතිය නුවණින් සිහිපත් කරමි. ඇති වූ ලෝභ, ద్వේෂ සහ මෝහ අවස්ථාවන් ගැන සිහි කර එවේලේ මරුණා නම් සසරේ යා හැකි භයානක තත්ත්වයක් දැක බිය වෙන අතර මේ මිදීමට වහා කටයුතු කරමි. අකුසලයේ අකුසලයක් ලෙස හඳුනා ගැනීම පමණක් සහ එයින් නැවතීම පමණක් සෑහේද අකුසලයේ හඳුනාගෙන එය නැවත ඒම වැළකීම සඳහා වෙනක් ක්‍රම මෛත්‍රිය ධාතු ආකාරයට බැලීම ආදී එවේලෙම කල යුතුයද ඇතැම් වේලාවට මෙසේ කිරීමට පුරුදු වී සිටිමි ඔබ වහන්සේගේ ඊගෙන අදහස් බලාපොරොත්තු වෙමි මේක පිළිබඳව සර්වචනාංශයේ දේශනා කළ තියෙන්නේ ඒ භාවනාව දැන් මේ භාවනා කියන එක දන්නේ අත්දකපු කෙනෙක් නේ. ඊට පස්සේ මේක ක්‍රමිකව වඩන්න එපාය. අතනින් මෙතනින් ලැබිච්ච තොරතුරු අනුගුණ කරලා වඩනකොට රූප කර්මත්තානයක ඉස්සර කරන්න කියලා. ඉතින් ඒක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. හුඟ දෙනෙක් කැමති මේ නාම කර්මත්තාන දිගේ යන්න. නමුත් නාම කර්මත්තාන වලින් භාවනා කවදාකවත් වෙරිෆයි කරන්න බෑ. උරගාලා බලන්න බෑ. ඉස්සරහට යනවද පස්සට හැමදම සැකයි. ආනපානි හෝ කය හෝ සක්මන හෝ කියන්නේ රූපයක්. ඒකේ වැඩි වේලාවක් සතිය තියනවාද? ඒ සතිය තියනකොට හිතවිලි අඩු වෙනවද? කෙලෙස් අඩු වෙනක ඕන තරම් වෙරිෆයි කරන්න බුණා. ඒ නිසා මේක දන්න කෙනා තමන්ගේ දවසේ විනාඩි 10ක් 15ක් හෝ 20ක් 30ක් හෝ මම පුළුවන් නම් සියලු වැඩ බහා තබලා මේ කයට හිත දාන්න. මේ හතර මහා ධාතුන් හේච කයට ඕන නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුර කියන ආස්වාස් ප්‍රසාර දාලා ඒකේ කොච්චර වෙලා මේ තියෙන සංසාර බය නිසා හෝ අත්දැකීම නිසා මේ රූප කර්මස්ථානෙක කොච්චරලා පවත්තන්න පුළුවන් බානකට රක්ෂණ සාහිතියක් දෙන්න පුළුවන් ඒකේ පවත්තන තාකල් නම් කිසිම කෙලෙසයක් නැහැ අර වගේ එන්න ඇරලා ගණන් කරනවා කියන වේ තියෙන්නේ මේක සුද්ධෙම පුරවන හිත රූප කර්මස්ථාන ඒක කෙලෙස් නැහැ ඒ නිසා මේකෙන් අඳුරගත්තට පස්සේ සංගීගේ පාර කරගත්තට පස්සේ ජීවිත රටාවක් හදාගන්න කාලසටහනක් හදාගන්න රූපයෙන් පටන් ගන්න. ඒක ඉන්නේ වැඩි කරන්නේ. එතකොට අපි දන්නේම නැතුව මේකේ අනුපූර්ව ක්‍රමයකට දන්න තැන සිට ඉදිරියට යන 1 2 3 ක්‍රමයට යන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක තමයි සතිපට්ඨාන තියෙන ඉස්ලාම කායන පසනාව පටන් ගන්න එක තමයි දෙන්න තියෙන ආදර්ශය. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙට තව කෙනෙක් අනුසතහනක් යොදලා තියෙනවා. මේ ප්‍රශ්නේ සමාජ ප්‍රශ්නයක් නිසා ඔබ අනුමත කරන ගණයට නොවැටෙන නමුත් අසා සිරීමට අවසර දිය හැකිද? තේරුණා ඒක මොකද්ද කියන්නේ? මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේක නෙමෙයි දේ ලියලා තියෙන්නේ. අකුරු නම් වෙනස්. මේක මුල ගෞතම බුද්ධ ශාසනයේ අගසවතරතුරුන් ලද මුගලන් මහරහතන් වහන්සේ ඉහතාත්මයක එක් බුද්ධ ශාසනයක මාරයා වී උපතක් ලබා ඇති බව සඳහන් වේ. එහෙමයි ප්‍රශ්නේ. ඔය කියන්නේ ඒක කියන්නේ තේන්නේ නැතුව බලන්න. මෙසේ මායя වීමෙන් අපමණ අකුසල් රැස් කරගෙන ඇති බව සිතමි. තව ආත්ම භවයක බිරිඳගේ බහට කීකරුඩු අන්ධ වූ දෙමව්පියන් ඝාතනය කළ බව සඳහන් වේ. මේ අනුව අද සමාජයේ ජීවත් වූ හිට්ලර්, පොල්පොට්, සදාම් හුසේන් සහ ප්‍රභාකරන් අරසාර් ඊට සඳහන් අකුසල් රැස් කරගෙන නැතුව ඇතැයි සිතමි. එසේනම් මෙහි රැස් වී සිටින පින්වත් පිරිස වන අපට ඉහත සඳහන් බලවත් අකුසල් වලින් දුර වී ඇති නිසා මේ සසර ගමනේ කෙලවර වන අමා මහ නිවන බොහෝ දුර නොවේ යයි සිතමි. ඉහත සඳහන් කාරණා අනුව ඔබ වහන්සේගේ ධර්ම ඥාණයට අප සම කුමන ස්ථානයක සිටින්නෝ වෙමුද? කෙරුවන් සර්. කවුරු මේ ගියාත්ම හිට්ලර් ඇවිල්ලා දැන් ඉන්නවද කියලා දන්නවද මේකද? <laughs> මැරිච්ච මිනිස්සෙක් අපි දන්නේ නැහැ නේ මොකද්ද කියලා. දැන් අපිට අපි කතා කරන්නේ අපිට මේ පේන පොඩ්ඩනේ ਸਰවඥාන්තය වෙන මුළු පරාසයම දැකලානේ කතා කරන්නේ. මෙතන කවුද හිට්ලර් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ? මෙතන කවුද ප්‍රභාකරන් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ? අම්මා මරුණ නැති කවුරු හරි ඉන්නවද මෙතන? තාත්තා මරුණ නැති කවුරක්වත් ඉන්නවද මෙතන? කද්දාකත් නැහැ. එනිසා පුත්‍රජනාසි ආනන්දහමතුතෙක් වයින්නකොට ගිරිදරයක් යනලු ගිරි කියලා කියන කෝටි ගාණක් යන රුකුබි જાතියක් යන පාරත් කළු පාට වෙලා තියෙනවා. ගිරිරලක් ඉති ආනන්ද හැමරුතින් බුදුම ප්‍රකාශ කළා තියෙනවා මේ කොච්චර ගාණක් මේ සත්තු යන්න ගත්තාම දවස් ගණන් යනවා. බුදුරජාණන්සේ ළඟට ගිහලා කවලු මෙතන එක ගෙඩියක්වත් නැහැ කවලු ශක්තිත රජ නොවිච්ච. අපිට මේ පේන ටිකෙන් අපි තියරිස් හදනවා. ප්‍රොජෙක්ෂන්ස් ගන්නවා. ඉතින් මේකෙන් කරන්නේ එකයි වර්තමාන මොහොතේ සතිය නැති කරගන්න ගන්න ප්‍රොජෙක්ෂන්ස් විතරයි ඕවා. සතියෙන් ඉන්නකොට කවදාවත් ඕවා කල්පනා කරන්න වෙන්නේ නැහැ. ඒම ලොකු පිනක්. එච්චරයි වින කියලා කියන්නේ. අපි මොනවා කල්පනා කරත් කක්කා. ඒ නිසා මේ චින්තකයන්ට තෑගි දෙනවයි කියලා කියන්නේ බෙල්ල කපට දාන එක හොඳයි. හැම එකම චින්තකේ ඉන්නේ. ඔක්කොමලා පිස්සු කෙලින්නවනේ කරන්නේ. ඒක නිසා කරුණාකරලා මේ සතිය පිටුනයි කියලා කියනවා. නෝය ඔය පිස්සුව නෑ. මම හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. පේනවා මේක වැඩි හරි ප්‍රොලිෆික් කියලා පේනවා මේක. මේක නිකන් මේ ඥාන සම්ප්‍රයුක්ත ගතියක්. හැබැයි කවදාවත් සත්‍ය කියනකොට වම් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ නිසා මයින්ඩ් ට්විස්ටිංg නැත්නම් සයිකොලොජිකල් ගේම්ස් ඌව කරලා බහන කරලා කවදාකවත් ඔගේ එක්සෙන්ට්‍රික් කවදාවත් සත්‍ය කියනකොට ඔක වෙන්නේ නැහැ. සත්‍ය ගැන දන්න කෙනෙක් මෙව අගය කරන්න යන්නෙත් නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් මතුවෙනවා බුද්ධ ධර්ම ඉගෙන ගැනීම භාවනාවට උදව්වක්ද නැද්ද කියලා. ඉතින් බුදුන් පන්සිල් කියනවා අනිවාර්යයෙන්ම කරදරයක් නැහැ. මේ දැනුම කියන එක බාධාවක් කියලා දන්නවනම් භාවනා කරන වෙලාවක පැත්තකින් තියන්නද ප්‍රශ්නයක් නැහැ. නෝ භාවනා කරනකොටත් අපි චින්තාමය ඥාන ඉස්සරහට දාගන්න හදනවා නම් අපි කියන්නේ කිරි කලෙයි ගොම කඳුලයි. ওই දාස් ගාන කිරි දෙවට වැඩන්නේ කොට ගොම කඳක් කටදී කමයි. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ තිල් සමාදා වුණාට පස්සේ සීලතුන් ගැන ඉන්න වෙලාවට කරුණා කළා මේ mental preparation fabrication storytelling කරන්නත් එපා කරලා මේ සබාවනම ගවන්නත් එපා. මෙතන 40 50ක් එක්කෙනෙක් නම් ওই වැස්සකලා පිස්සු කෙලියට කමන්නේ බීඩියක් ගාගෙන හරි ගංජා කාලා ගංජා කාලා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතනට ආවට පස්සේ මට එන අත්දැකීමට නැත්තම් එහෙම නැත්තම් අපි මේ දීලා තියෙන උපදේශ වලට සමාන නැත්තම් මම කියන්නේ සබාවනම කරනවා. මම කැමති නෑ ඒකට. ඒක මගේ යුතුයකමක්. මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ බොහොම ලොකු කැපකිරීමක් කරලා. ඒක නිසා ඊට වැඩිය සරල වූත් අනිවාර්යයෙන්ම අපි පොරොන්දු වෙලා තියෙන වර්තමාන හිත පවත්තන එක ගැන කතා කරනවනම් තල්ලුවක්, ධෛර්යයක්. ඒතිෙදි අපි මේ ප්‍රොජෙක්ෂන්ස් ගන්න හදනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේකට කියන ප්‍රපංච කිරීම, වාග් බෞල්‍ය, ෆැබ්‍රිකේෂන්, ස්ටෝරි ටෙලිං මේක මේක සූස්තියක්. මේක භයානක ලෙඩක්. ඒ නිසා ඒක අපි මේ වෙලාවේදී අමාරුයි. ඇත්තටම අමාරුයි. ඒක පුරුදු වෙච්ච කෙනාට කරන්න බෑ. කාය වචන දෙක නම් ගැට ගහලා දිසීත හැකිනේ. කරන්න බෑ. නමුත් මේක සබාවක අපිට බෑ මේකට වෙලා ගන්න බෑ. ඒ නිසා අපි මේ දන්න ටික අල්ලගෙන මේව කතා කරාට අපි හැම කෙනෙක්ම ප්‍රභාකරන් කියලා හිතන. හැම කෙනෙක්ම හිට්ලර් කියලා හිතන. ඒක නිසා ඒ කොච්චර જાති තිබුණත් මුගලන් මහරහතන් වහන්සේට රෝචන්සේගේ බණාල එක සුමානේ රහත් වෙන්න පුළුවන් වුණා. ඒක මොකද බුදුහාමුදුරු පිටද්ද මෙතද්ද කියලා දුන්නානේ. දැන් අපිත් ඒ ඉගෙන ගත්තා වගේ උන්වහන්සේ ගත්තා වගේ වර්තමානයේ හිත තියන්නේ උඩ කරපු අකුසල් ඔක්කොම හිත තබා ගැනීම නිසා ශිල්පීය ක්‍රමයට අහෝසි කරන්න පුළුවන්. ඒකයි අපි ගත යුතු මේක. අන්න ඒකට යම් කියන එකයි මම කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. මම කියවන්නම් පළවෙනි එක. Most venerable Dhammadeva Thera. When I do the walking meditation, I am concentrating as on the left as the left foot moves, then when the right foot moves along the path. Then later on, at the walking path, I realize that just as the steps, nothing is permanent. Every time the footstep ends, like life itself, there is suffering. And then I have no control of the change in progress of the foot. Therefore, it is not self. When we reflect while walking, is it moving away from mindfulness? As and when we start reflecting while walking meditation, my mind consciousness of the step moves away to realize the Dhamma. Thank you. Tiruvan Saranai. there are two, three kinds of knowledges according to the teaching of the Buddha. The book knowledge, or what you listen and read, or theory we can say. The other one is contemplation and reflection or deductive knowledge or rationalization. Or the third one is direct touch, personal experience. So the reading or reading, writing, arithmetic, which is 3R, that is equal we, we do in the classrooms, and that is a starting point. And when you are given that, some people specialize according to their deductive knowledge, some parts, according to their likings and disliking and their personalities, and very little only we put into practice and get the direct touch. So therefore, whenever the direct touch happen, our theoretical knowledge or deductive knowledge is always going to give interpretation and commentaries. So commentary is uh, seconding the, in, the direct touch or reinforcing or galvanizing. So therefore ultimately when we are expressing something we have direct touch, we have the galvanized way of presenting it through the grammar and languages and then we can communicate with others. So even if you have the direct touch, if you do not know how to deduce it, how to put it to grammar and kind of thing, you can't communicate. So therefore the deductive knowledge is important, but if, as far as it is followed with the practical knowledge, direct touch, it is beneficial. But without practical knowledge, only the deductive knowledge and the rational knowledge going to work, you are putting the cart before the horse, not practical. Ultimately, you can go mad. And not necessarily, but this is kind of a madness. So therefore, no, deductive knowledge is no harm as far as it is just following the practical or direct touch. So therefore, there is some kind of a direct touch. But little bit of direct touch and too much of proliferation, or it is nothing to be encouraged. So therefore, try to get as much as possible direct touch. දෙවෙනි ප්‍රශ්නය යම්තාක් ස්වාමීන් වහන්සේ සිංහලෙන් explain කරා ඒක මම Please explain how to do walking meditation properly. So that is also I would say I have given some basic instructions. If it is not so, please listen. And after doing listening, if you have practiced it, what was your experience, what, what did you practice, that must be uh, presented. Then only I can add something if at all. Otherwise, best thing is to listen to the basic instruction. If that particular person has listened and done, and please, I'm asking, please give me your experience, maybe short or maybe long, maybe profound, maybe superficial, then I can think about how to, how to furtherance of the same. Without that, I would simply say, go back, go back and ask the basic instruction. we have five more minutes. Can I ask a question because I have the mic here? Yeah. <laughs> this is a strange question, but I used to go, I go swimming very often, and previously I was swimming mindlessly. And then I thought, since I'm going so often and doing this lap swimming, why don't I watch the movement of my arms and do it mindfully, similar to how I do the Sakman Bhavana. And I noticed the difference between the left arm and the right arm, I mean, how I breathe, everything. And I noticed that unlike before, now I can do more laps during that same time than before. Is there any benefit of doing it this way of even even though it's not the uh, prescribed Sakman Bhavanava, just because I do it three times a week and I do 30 laps, using that time also to do it mindfully and a similar practice to what we have been taught in Sakman or is just a waste of time? No, that uh, we are maximizing mindfulness, whatever may be the posture, whatever may be the object. So at the beginning, we may have the forward contract with one particular posture and one particular object line. But it is ABC. It's a beginning, kindergarten level. And then you have to do changing the posture, changing the object. Still, maintenance of mindfulness is called the sampajanya or clear comprehension. So therefore, mindfulness must be challenged by change postures or change object. That is what we call the life. So therefore, swimming, of course it is not prescribed for monks. It is jalakrida for the sake of entertainment. But even monks, if it is in a hardship like a flood kind of thing, they have to do it. Do it mindfully. So therefore, whatever may be the action, if you can be mindful, so much so it is beneficial. So one day Godwin has gone to America and uh, he has take leave, take residence in a lay house and uh, that particular person, young girl, is very good in swimming, seven years old. And Godwin was talking. And Godwin uh, asked that lady, I have never seen a swimming pool, I have never swim, but you are very expert. Can you please explain how to be a good swimmer? asking the seven-year girl, and she told, you have to be on the surface of water with least amount of energy burning. That is what you call swimming. So he, Godwin says that girl has so precious experience as well as explanation. You have to be on the surface of water with the least amount of strokes, with the least amount of energy. So it is... Um, the way swimming can be used uh, to improve your uh, mindfulness, efficiency, communication, anything. Swimming is the I heard, is one of the uh, exercises called whole body exercises. All the other exercises are partial. Swimming, riding a horse, and climbing a coconut tree. So whole muscles are working. And if I am to add something, Dharma Sakaccha also whole body experience. When you are getting involved in the good Dharma Sakaccha, till tomorrow morning you can be here. No problem. All the, each and every cell he is getting exercise. So Dhammasakaccha also good swimming. ගරු ස්වාමීන් වහන්ස දැන් මේ ධර්ම සාකච්ඡාව මෙතන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මේ මේ වෙන කල්ම ඔබ වහන්සේ කියපු දේවල් අනුව අපි ඇත්තටම නියම බෞද්ධයෝ නෙමෙයි. ඒ කියන්නේ බුද්ධ ධර්මය අපි හරියටම අවබෝධ කරගෙන නැහැ. මට ඒ මට මට හිතෙච්ච හැටියට. ඉතින් ඒ වුණත් අපි හුඟක් වෙලාවට දැන් පස්පව් වලින් වැළකීලා ඉන්න උත්සාහ කරනවා. එතකොට දාන දෙනවා ඒ වගේ හුඟක් දේවලුත් කරනවා. ඉතින් දැන් විස්තර වුණ හැටියට හරියට ධර්මයේ අපි උන්වහන්සේ දේශනා කරලා තියෙන එක අපි අවබෝධ කරගෙන නැහැ. ඉතින් අපි කොතනින්ද මේක මේ අපි දැන් බෞද්ධයෝ හැටියට කොතනින්ද දැන් මේක බුදුරජාන් වහන්සේගේ ධර්මයට ඇතුල් වෙන්නේ? කොහොමද ප්‍රැක්ටිකලි අපි මේකට ඇතුල් වෙන්නේ? සතිය. දැන් ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙනවා. දැන් මම ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි මම ඉන්නේ අවිදිමින් නෙවෙයි බුදියාගෙන නෙවෙයි කියන එක තේරෙනවා. එහෙමයි. එච්චරයි. ඒක තමයි පටන් ගන්නමත් ඒකමයි මැදත් ඒකමයි අගත් ඒකමයි. ගත කරන හැම වෙලාවෙම ඉරියව්ව පිළිබඳ අවබෝධයෙන් ගත කරන්න. අපි එහෙම කරනවානේ. එහෙනම් කියන්නේ අය බෞද්ධ නෙවෙයි කියලා. මම එයා කිව්වේ. නෑ සයන් හස් ඒක තිබෙම කරන දෙයක් නේ. දැන් අපි කෙනෙකුට දෙනවා සත. ඒක කියලා තිනවා බල්ලෝ හිවල්ලු පවා යනකොට දන්නවා. ඒක නෙවෙයි මේ කියන්නේ. එච්චරයි වැදගත්ම දේ. ඒක දැනගැනීම තමයි ලොකුම පින. ඒ නිසා මම මය ඇතින් කරන් තින්නේ මොකද මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම්. මගේ හිතේ හිතනව නෙවෙයි. තත්දහනව නෙවෙයි. ඒසොන මගේ හිතේ කිසිම කෙලෙසයක් නැහැ. ඊගා චිත්තක්ෂණයත් මම උනන්දු කරන්නේ ඉන්නවා ඉන්න බව දැනීම ලොකුම පින බවක් දන්නවා. ඒ නිසා Tamange ඉරියව්ව මොකද්ද කියලා දන්නවනම් මිනිස් එක් වශයෙන් ඒ ඉරියව්ව දැනගැනීම තමයි ලොකුම පින කියලා දන්නවනම් එමසා කොයි වෙලාවෙත් බලන්නේ මම කොතන හිටියත් ඉරියව්වක ඉන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ අපි පාංගලය කපනවා කියමුකෝ පාම් පිටි කපනවා. එතකොට මම මේ පෙත්ත දැන් කපනවා. ඒකද ඒකද සතිය කියලා කියන්නේ. ඒක කියන්නේ ක්‍රියාව සෙන් බුද්ධ ආගමේ කියන washing dishes to washed dish. කෝපේ හොදන්නේ කෝපේ හේදීම සඳහා පමණයි. අර පින් කරන්න හදනවා මේ පින් මොකුත් නැහැ. එදිරි එතන පිනක් රැස් වෙනවා. පින්නේ පව් වෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. එතන පවු නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ පිනක් කියන වචනයක් විස්තර කරන්න උනන්දුලා නැහැ. මේ අපි එකතු කරන්න කැමැත්තනේ අපිට තියෙන බුදුරජාණන් කියන්නේ සබ්බපාවස්ස කරන තමයි පළවෙනි බුද්ධ වචනේ. එතනදී පවු සිද්ධ වෙන්නේ නැහැ. ඒක 100ට 100ක්ම ඔප්පු කරලා වෙන්නන්න පුළුවන්. ඒක ඔප්පු වෙන්නේ ඊගාචිත්තකෙනේ පවු කරන්නේ. ඊගාචිත්තයෙන් පවු කරන්නේ. ඒක තමයි ලොකම පින කියලා තීරුම් ගත්තට පස්සේ manussාත්ම භාය ලැබිච්ච අපට දැන් නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? ඒක 100ට 100ක්ම සදාකාලික වෙනවා. දකන්ත හොඳටම තේරෙනවා. හිත පිට යන්න හිත පිට යනවා කියන්නේම තණ්හාව කියලා තේරෙනවා. පිට යනවා කියන්නේ අවිද්‍යාව වෙනකොට හිත මෙතන තියෙන බය දන්නවා. අපි මේ වැටි වැටි අවජන බබෙක් වගේනේ අපි මේ කරන්නේ. අරයට එමනේ දුවන්නත් පුළුවන් ඔලිම්පික් ගන්නත් පුළුවන්. හරි අමාරුයි තේරුම් ගන්න. ඒක ඒක ඒක මම පිළිගන්නවා ඒක මේ ගැතලික් චර්ච් එකට ආ. උද්දා ගන්න නෙවෙයිනේ අපි. <laughs> මහසානන්ද කිව්වේ දැන් චර්ච් එකක නෙන්නේ අපි දැන් බුද්ධ ධර්ම නෙවෙයි දැන් ඉන්නේ ඒක දෙල්ලම අපි අවව සැලසුම් කරලා කරන්නේ අපි දැන් සිල් අරගෙන දැන් කාලයක් ඒ වුණත් මේක බෙනඩික් නේ then sitting when we talk about sitting meditation and the walking meditation at the both time we said we have to do it in satya සතිය කියන්නේ මොකද්ද? සතිය කියන්නේ are we focus when we are doing this the walking meditation we are focusing on the step in and when we are going step down. So when the leg is when we keep the leg down, we focus on the point where the leg touches the ground, and when we put the leg back, we focus on this point. Is that? These are the symptoms to say that you are in sati. These are clear indication. You can communicate to other person. When I'm in sati, when my heel take the weight, I can feel the pressure. I can feel the heat. I can feel the coldness. And slowly I can see the pressure is transferring and ultimately end up with the toes. That means your explanation say it is not an imagination. It is not to get the credit from the other person. You are talking about exactly what is happening when the wheel is rotating, where the touching. That means you hold, your attention is within. Your attention is at home. So other person also can feel the way you explain. Otherwise you can say, I am in sati, I am walking, I can't explain. I can't deny you. But if you can explain, say, if this is the pressure, this is the heat or oh, cold, then I also can take, understand what does it mean by sati, how to explain it in pragmatic way. So this is kind of a communication problem. And it's a, it's a symptom to indicate you are intact. your mind is at home, not distracted. Ah, අපි මේ මේ වෙනකොට බ්‍රොම්ලි ah, UK කරපු එකයි ටොරන්ටෝ කරපු එකයි වෙබ් එකට අවිල්ල තිනවා බණ සහ ධර්ම සාකච්ඡා මම එනකොටම වගේ මේ බැංකුවර එකත් ඇරියා ඒතට ටොරන්ටෝ එකේ question and answer session එක පිළිබඳව ah, සුද්ධ කරන අරුණගේ මතය වල තියෙනවා අරුණ කියලා තිබුණා ඒක ඉදිරිපත් කරනකොට මල්ලිකා ප්‍රශ්න ඉදිරිපත් කරේ ඉස්සෙල්ලා ඉංග්‍රීසි ප්‍රශ්න ඉදිරිපත් කරා ඊට පස්සේ සිංහල ප්‍රශ්න ඉදිරිපත් කරා නිසා යාට පුළුවන් උනායි කිව්වා ඒකේ සිංහල කොටස ඉංග්‍රීසි කොටස වෙන් කරලා ඉදිරිපත් කරා ඉතින් ඒක නිසා අනිත් දවසේ ප්‍රශ්න යනකොට එකක් අපි කියලා ඉදිරිපත් කරා මේක සිංහල මේක ඉංග්‍රීසි කියලා එතකොට නැත්තම් කලවම් වුණාට පස්සේ මේක සිංහලයකට දානවද ඉංග්‍රීසි එකට දානවද කියලා පටලවෙන්නේ නිසා අර එහෙදිකලේ මල්ලිකා ගත්තේ අර බාස්කට් එක ඉංග්‍රීසි වලින් කරලා මම ඉස්සර සමත් ඉංග්‍රීසි ප්‍රශ්න ටික අහනවා කියලා අහලා ඊට පස්සේ සිංහලට යනවා. අන්න අදත් ඒක තමයි උනේ. ඒක දැන ගැනීම සඳහා ඩිස්ක්‍රිමිනේට් කරමු. එතකොට මේ එඩිට් කරන එක නඩ දා වෙබ් එකට අප්ලෝඩ් කරන එක නඩ හරි ලේසියක් තියෙනවා. අන්න ඒක මම මතක් කරන්නේ අරුණගේ පණිවිඩයක් හිරු දෙනාලා දැන ගැනීම සඳහා. ඉතින් අපි විනාඩි 7ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ 3 වෙනකන්. ඉතින් මෙතන 4 වෙනකන් අපිට කාලය තියෙන සක්මනට හතර ඉඳලා පහ දක්වා අපි තව පරියන්කයක් සාමූහික භාවනාවක් කරනවා. ඉන්නතන පහට අපි මෙතන රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවේදී මා මෙතන සකහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.